නම් වශයෙන් කියනවා අපේ මදුපිණ්ඩික සූත්‍රය. ඉතින් ඒක යන්නේ ජවනිකා කීපක් කින් තමන්නාගත නාඩගමක් දිගහැරෙන්න වගේ. එහෙම නැත්නම් තෙලි ඩ්‍රාමා එකක් වගේ. ඉතින් ඒකකින් කිය යනකොට තේරෙනවා මේවා මේ හිතාමතා කියපු දේවල් නෙවෙයි. වෙච්ච සිද්ධිය අනුව නිදානයක් ඇතුව පසුබිමක් ඇතුව සිද්ධ වෙච්ච දේ ඒක නිසා එදා එවකට ඉන්දියාව පැවතිච්ච ඒ වාතාවරණය අපිට හිතා ගන්න පුළුවන් නම් අද මේ අපි ගත ගත කරන ජීවිතේට ඒකේ තියෙන අදාළකම යම් ප්‍රමාණයකට අපි නැවත නැවත පරිහරණය කිරීමෙන් භවනා කිරීමෙන් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් ඒ සඳහා මේ සූත්‍ර පිටකයේ තියෙන ඉතාමත්ම වැදගත් දේ තමයි හැම දෙයකම නිදාණය පෙන්නනවා. මොකක් කොහොමද මේක පටන් ගත්තේ කියලා. ඒ නිසා Taman ජීවිතය ගත කරනකොට ඒ වගේ නිදාණිය දන්නේ නැති කිසි දෙයකට අත දාන්න එපා. මොකද අනිවාර්යයෙන්ම අපි අමාරුවක වැටෙනවා. අපිට නිදාණේ නැත්තම් පසුබිම දන්නවනම් හැම උත්තරයක්ම පසුබිමට සාපේක්ෂව මිසක් සදාකාලික සනාතනික උත්තර ලෝකේ නැහැ. ඒකේ පරිසරයට සාපේක්ෂව තමයි උත්තරේ හොයන්න ඕනේ. පුද්ගලයාට අදාළව තමයි උත්තරේ හොයන්න ඕනේ. නමුත් මේ අපි හිතනවා නම් මේ උත්තරයක් තියෙනවය සියලු කල්හිට කල්හිම සියලු දිනාටම ගැලපෙන සියලු තන්හි ක්‍රියාත්මක නෙවුවනේ ලෝකේ. ඉතින් ඒ අදාළ දේ මොකද්ද කියලා දැනගන්න ඒ අදාළ කෙනා උසාවියට කතා කරන්නේ නැත්නම් ඉතින් ඒ නඩුව කතා කරලා වැඩක් නැහැ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරනවා භූතම් භූතතෝ පස්සක. යමක් හේතු ධර්මයන්ගෙන් හටගත්තා නම් හේතුප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒ හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් විදිහට දැකගන්න අ හේතු අප්‍රත්‍යයෙන් පටන් ගත්ත දේවල් කාලය ගන්න එපා. බුදුහාමුදුරුවත් අරගෙන නැහැ. අපි කොහොමද කරන්නේ? ඒ නිසා යමක් අපි ළඟට එනවනම් ඒකේ හේතුප්‍රත්‍ය භාවය. ඒක අදාළ දෙයක්ද? ඒ අදාළ කිනාද කතා කරන්න කියන්නේ නැතුව නියෝජිතයන් මාර්ගයේ එහෙම නැත්නම් ඊයේ වෙච්ච එකක් හෙට වෙන්න තියෙන එකක් ගැන කතා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒක කවදාවත් තීන්දුවකට එන්න බැරි. ගත්තත් ඒ තීන්දුව කාගවත් yaadෙන්නේ නැති දේවල්. ඉතින් ඒක තමයි අපි මේ සම්පප්පලාව කියලා කියන්නේ. යම් වෙලාවක මේ මතුවෙච්ච දෙයක් අපි කියන අස්පනා පිට කියලා. ඒ දේ පිළිබඳව අපි ඒකට කටයුතු කිරීම කාලේනාස්ති කිරීමක් නෙමෙයි ඒක භූතයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. අපි හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් විදිහට දන්නා මිසක් කවුරුත්ම පාපු දෙයක් හෝ කවුරුත් විසින් කවුරුහට දක්වන ලද දෙයක් නෙවෙයි. ඒක නිසා මේ සූත්‍රය අපි නිදාණයට ගියොත් සරුවචන් වහන්සේ දිවා විහරණය සඳහා මහා වනයේට ගිය වෙලාවක එතෙත් පැමිණිච්චේ දණ්ඩපාණි කියන ඒ බමුණා බුදුහාමරන් අහනවා දැකලා ඒ කියන්නේ වැදගත්ෙක් විදියට සලකලා ඔබතුමා මොන වගේ වාදයක් ඇති කෙනෙක්ද මොන වගේ දෙයක් අනුන්ට ධර්මයක් විදියට දේශනා කරන්නේ කියලා. ඉතින් බුදුරජාණන් කියනවා දිව්‍යයන් සහිත මරණ සහිත බමුණ සහිත ලෝකේ ගැටුමක් ඇති කරන විග්‍රහ ඇති නොකරන දෙයක් මම කතා කරනවා. කිසිම තැනක කිසි කෙනෙක් එක පටලැවෙන්න යන්නේ නැහැ කොහොල්ල බබා වගේ. යටෙන් නැති එකක් කතා කරනවා. ඒ නිසා රාගයෙන් විසංයුක්තව මම කරන දේ පිළිබඳව මට කිසි සැකයක් නැතුව මොකද මම කතා කරන්නේ මම දන්න දේ. කුකුසක් ඇති කරන්නේත් නැතුව යම් ආකාරයකට වෙච්ච දේ කපපු විච්චා වගේ උලඟක්වත් නැතුව කිසිම සංඥාවක් හිතින් නැති වෙන විදිහට යන්න පුළුවන් තාලෙට මම යනවා. අපි ගියොත් මේ මහා කැලයක් කරා උලඟක් ගියාම ඒ උලඟ ගිය බවට ලකුණක් නැහැ. හැබැයි හමුදාවක් කැලයක් කරා ගියොත් තල කැලේ තැලෙනවා. ගඟක් කැලේ හරහා ගියොත් ගම් වතුරක් කැලේ තලා හෙලනවා. ගින්න කැලේ හරහා ගියොත් ගින්න පුළුස් වෙනවා. උලඟක් කැලේ හරහා ගියාට ලොකු ගස් වටෙන් යනවා, ගල් උඩින් යනවා, පුංචි ලන්තු පඳුර හොරවලා යනවා. නමුත් ලකුණක් නැහැ. ඉතින් අපිට අපේ ජීවිතය ගත කරන්න පුළුවන් නම් හොලඟක් කියා වගේ කිසිම ලකුණක් ඉතිරි නොකර ඒ ජීවිතයෙන් පරිසරයට හානියක් වෙන්නේත් නැහැ. ඉතිහාසයට මක එකතු වෙන්නේත් නැහැ. අපි ගියාමි තක්කා උරුලෑ වගේ පාරේ වගේ ගන්ධස්තරයක් ඉතුරු වෙන්නේත් නැහැ. ඕක තමයි මේ සූත්‍රයෙන් කියන්නේ. ඉතින් බමුණට ඒක කැමති නැහැ. බමුණට ඕනේ වාදයක් පැටලවන්න. ඔබ මේ අපේ බම් බ්‍රාහ්මණාගමට විරුද්ධව නැගී හිටලා තියෙනවා. මම රජකමත් ඇහැල්ලා ගිහලා මොනවද හම්බුනායි කියලා කියනවා. දාබම් පෙනේ එළියට දාබම් අඬුවක් එළියට පුප්පවම් පුළුවන් නම් අඬුවක් දෙන්නම් වැඩේ කියලා තමයි කතා කරන්නේ. මොකද කියන්නේ නෑ අඬු පුප්පන්නේ මගේ ක්‍රමයේ අඬු පුප්පන්නේ පුළුවන් නම් කපා. අඬුවක් පිප්පුවා නම් එහෙනම් ඉතින් ඒක බුදුහාමරගේ දෝෂෙයි. අදාළ නැති මේ කොහොමද යන්න ආකිය කිද්ද මොකට මේ පැට්‍රෝ පුච්චන්නේ නාකිය මොකටද ආවේ කියලා එයාගේ න්‍යාය පත්‍රේ පේන්නේ දෙන උත්තරේ ඔළුව හොල්ලලා විඥාය නෑ නමුත් නාඩගම ඉවර නෑ නාගද්ද මේව නෑ බුදුන්සේ සංඛ්‍යා වංශයට අවිල කියනවා අනේ මෙහෙම මිනිස්සෙක් මයිලකට ඇවිල්ලා මගේ වාදේ විමසුවා. මම දේශනා කරන ධර්ම විමසුවා. මම කිව්වා ගැටුමක් ඇති කරගන්න තිබෙන විදිහට ජීවත් වෙන එක තමයි මගේ වාදය. මම යම් ආකාරයකට ගිය පාරේ හුලඟක්වත් ඉතුරුෙන්නේ නැති වෙන්න යන ගමනක් කිව්වා. කෙරුවා කතාවක් කරනවා නම් මොනම විදිහකින්වත් කාටවත් ඒකෙන් ඉතුරුවක් මතකයක් නැති විදිහට කතා කරන්න. යමක් හිතනවා නම් ඒක පස්සට කරදර වෙන්නේ නැති මේ සංඥා අනුසය läග ගන්න නැති කතාවක් කරන්න කියලා. ඉතින් ඒක කිව්වට සංඝයාට අපි මේ සභාවේදී වගේ ඒ තරම එක පැහැදිලි වෙන්නේ ඊට පස්සේ ඒක සංඝයාට නමක් අහනවා මේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙනවා කියන එකකින් ඔබ වහන්සේ මොන දෙයක් මේ අපට කියන්නේ. කරන දේ සංඥාවක්වත් ඉතුරු වෙන්නේ නැතුව වැඩේ කරන්න කියන කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා කොහොමද කරන්නේ කියලා බුදුජානනාංශගෙන් අහන්නේ බමුණා ඒක ඇහුවේ නෑ. බමුණට අහන්න අයිතියක් නෑ. මොකද බමුණා කියන්නේ බුදුජානනාංශයේ ගෝලයක් නෙවෙයි නිසා. ඔන්නේ ගෝලයන්ට අයිතියක් තියෙනවා. උන්වහන්සේ ඇවිල්ලා කියන්නේ ගෝලයන්ට හේතු ගන්නට නෙමෙයි වෙච්ච සිද්ධිය නැවතත් ඇවිල්ලා කියන්නේ. එතකොට ආනකට බුදුජානනාංශය කියනවා යතෝනි දානම් පුරිසම්පපඤ්ඤ සංඥා සංකා සමුදා චරಂತಿ. නත්තිතේ අභිපතිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ රාගානුසයන, දෝසානුසයන, මෝහානුසයන, ඒ වගේ අනුසය ධර්ම සියල්ලම ඒකේ නිමාවවත්. ඊට පස්සේ වාද විවාද තුව පර මරෙන් ඵලයන් කියලා ආයුධ ගැනීම කිසි දෙයක් වෙන්නේ ඉවරයි. ඒ කියන්නේ යම් හේයකින් තමන්ගේ හිතට මොනම දෙයක් හරි තරම් දෙන්න ගත්තොත් එකම සිද්ධියක් නැවත නැවත මතක් වෙන්න ගත්තොත් එකම වචනයක් නැත්තම් දේ Tamanට කියන්න සිද්ධ වුණොත් එකම දේ Tamanට කරන්න සිද්ධ වුණොත් ඒ දේ Taman දැනගන්න ඕනේ මෙතන මම පැටලිලා තියෙන්නේ මෙතන මම අවුල් කරගෙන තියෙන්නේ මෙතන මම අනාගෙන තියෙන්නේ ඒ දේ කවදාකවත් මගේ හිත සෝපින්ස නෙමෙයි පවතින එක පුළුවන් තරම් මට අමතක කරලා ගන්න. ඒක මම කියා ගන්නත් එපා ඒක මගේ කියා ගන්නත් එපා මගේ ආත්මේ කර ගන්නත් එපා ඒකට රින් ගන්නත් එපා. ඒක අභිනන්දනය කරන්නත් එපා. ඒක ගැන වචන කතා කරන්නත් එපා. දැනගන්න මේ ගෙටක වැදිච්ච හොරෙක්. ඕක මේ දරුවෙක් කියලා දිපැරන ගන්න යන්න එපා. ඕක නෑදෑයෙක් කියලා පටලව ගන්න යන්න බෑ. ඒකට හොරාගේ දෝෂයක් නෑ. මේ පටලවගත්ත කෙනාගේ දෝෂي තියෙනවා. ඒක නිසා මේ තියෙන දේවල් අනිත්‍යයි යමක් නතර වුණා නම් ඒ විශේෂ වදයක් දෙන්න ආපු කෙනෙක්. ඒ යමපල්ලෙක්. එයත් එක්ක ගනුදෙනු කරන්න එපා. ගණිතන කරන්න කරන්න තමන් තමාම පිහකින් අන ගන්නවා වගේ මේ කටයුතු කරන්නේ මේ ලෝකේ මොනම දෙයක්වත් එහෙම නතර වෙලා ඉන්න දේවල් නැහැ. නතර වෙනවනම් ඔබේ කර්ම ශක්තියක් අනුව ඔබේ පෞරුෂත්ව ලක්ෂණයක් අනුව ඔබේ රුචිජුකම් අනුව ඔබේ දුර්ලභමක් අනුව අය පහර දෙන්න හදන්නේ. ඊ පහර දෙන දේ අනේ මේකට මම කොහොම හරි උත්තර හොයන්න ඕනේ. අනේ මේකට මම කයින් හරි අහන්න ඕනේ කියලා මේ Tamange වර්තමාන මොහොත පාවා දීලා මේ හොයන්ට යන්නේ මම එක්ක අයියා වෙලා නැත්නම් අක්කා වෙලා ඊට පස්සේ ඒ මොඩකමට දෙනවා බැඳගෙන වැටෙනකම්ම ගන්නවා නේ නේ මට මට කරගන්න දෙයක් නැහැ මේකදී මගේ ප්‍රශ්නවත් විසඳ ගන්න බැරි නෙමෙයි අනුන්ගේ පෙතක දෝරුකම් කරන්න මට බෑ කියලා මට නෑ මන් දන්නේ මට කරන්න බෑ කියලා කිව්වට ඒක කරදරීමක්වත් ප්‍රශ්නෙන් පැනීමක්වත් නෙමෙයි මොකද මේ තමන්ගේ විශේෂීශයට අදාළ නැහැ. තමන්ට ඒකට හැකියාවක් නැහැ. ඉතින් මෙන්න මේ මට්ටම කෝකද මගේ යුතුයකම මේන් එහාට කොච්චරද යුතුයකම එහා පැත්තට. කෝකේ මගේ හැකියාව ඒ හැකියාවෙන් එහා පැත්ත මොකද්ද කියලා. සම්පජඤ්ඤ හතර දන්නේ නැත්නම් සාත්තක සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසම්මෝහ සම්පජඤ්ඤේ ආදී වශයෙන් අපි දන්නේම නැතුව යන ට්‍රක් එකකින් පිටපයින්නවා. මේ අනුන්ගේ සීට් කරන්න, අනුන්ගේ ගන්තබා බිස්නස් වලට. අන්තිමට වන්නකොට පටන් ගත්ත තැන දන්නේ නැහැ, ආවේ මොකටද දන්නේ නැහැ. අනුන්ගේ වැඩ තමන්ගේ දෙදට මර්ගාතේ ලෝකෙට ප්‍රකාශය. ඉතින් එහෙම කරන සමාජ සේවය, එහෙම කරන මේ ආර්ථික ප්‍රතිසංවර්ධනය, එහෙම කරන මේ දේශපාලනය කියන්නේ තන්නේ කර සබම් බබුලක් විතරයි. ඒක හීනයක්. ඒක මිරිඟුවක්. ඒක නිකන් කේල් කඳක් වගේ දෙයක්. ඒකට වෙන්නේ අර Tamanට කරන්න පුළුවන් දේවත් ගන්න හම් වෙන්නේ නැහැ. ඒ වුණත් ඒ සංඥා වහන්සලාට ඒක තේරෙන්නේ නැහැ. යතෝ නිදානම් පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ යම් වෙලාවකට මීයක් කරන්න ගිය මිනිස්සෙගේ මීවැද්දෙක්ගේ උළුවරේට මීමැස කරකින්න වගේ තමංගේ ඔළුව වට කරගෙන යම් අදහසක් ඔළුව තෝන්තු කරගෙන යම් අදහසක් ඇවිල්ලා තියෙනවා නම් එතෙන් යම් වචනයක් නම් මාතුවා නිතර කතා කරන්න වෙනවා නම් එහෙම නැත්නම් යම් ක්‍රියාවකට නැවතටම තමයි ඇදිලා යනවනම් ඒක මතක තියාගන්න මම මේකට දහසෙක් මම මේකට බැලේක් මම මේකට කඹරන්නේ ඇයි මගේ ස්වාධීනත්වය කොයි මගේ වර්තමාන මොහොතේ කියන මේක නෑනේ මට කියලා ඒ කෙනාට ඒක වටහා ගන්න පුළුවන් නම් ඉතියාට එතනම නිදහසක් තියෙනවා ඉතින් ඒක තමයි බුදුජානනාංශයේ විශේෂම මේ ගීගියට අරපු සංඝයාට කියන්නේ මේ අනුන්ගේ කොන්තරත් කන්සර් බිස්නස් බාර ගන්න එපා. අනුන්ගේ සීනි කිරන්න එපා. අනුන්ගේ පරිප්පු කිරන්න එපා. ඇදගෙන නාන්න එපා. බෙදාගෙන කන්න එපා. අපිට විසඳන්න ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ආවේ මේ ගීගේ අතහැදීවේ. ඒකට ඒක තියෙද්දි මේ අපි විහිං පටවගෙන මම අරක විසඳන්න ඕන මේක විසඳන්න ඕන කියලා මගේ කියා ගන්න මගේ යාළුවා යාළුවන්ගේ නෑදෑයින්ගේ දරුවන්ගේ ප්‍රශ්න විසඳලා Taman මිනිහෙක් වෙලා ඉන්නේ බෑ. Taman ඒක ගැන දන්න ශිෂ්ටි දන්න කෙනෙක් වෙලා ඉන්නේ බෑ. ඒක පැත්තක තියලා මේ කරන්න හදන වැඩේ තමයි අනුගේ සීනි කිස්මයි කියලා කියන්නේ. එතෙන් ගන්සබා බිස්නස්. ඒක දිහා බලනකොට හැම කෙනෙක්ගේම වැඩේ ඒක හරිම ලස්සන වැඩේ ත්‍රිත්විටකට ඇවිල්ලත් ඒක කරනවා. කොච්චර ගෙලවක ඕක දාලාවිල්ල මේ හුස්ම ටික බලපං. හුස්ම පොද බලපං. මේ ඇවිදින එක බලපං ඒක කරන්න බෑ. මොකද අර ගෙනාවුවා මේ ඊතල වලින් විෂ විදපු ඊතල වලින් විදින්න වගේ ඒ වැවිලා පහර දෙනකොට එයා හිතෙන්නේ ඒක විසඳන්න නැතුව භාවනා කරන්න බෑ කියලා. ඒකට සමත ඇත්ත ඒක සමතේ හැටි. සමතේ ඔක්කොම තුවාලහනේ පෙලා තියෙනවා. විපස්සනා කියන්නේ ඔන්න ඕක නිසා තමයි විපස්සනා කරන්නේ. කොච්චර කරදර තිබ්බත් වර්තමානයේ හිත තියන්න පුළුවන්. මේ වැඩේ කරත හැකි. එනිසා කරදර කොච්චර තිබ්බත් Tamante මේ කරදරයක් තියෙන බව මට මගේ අරමුණට යන්න බැරි බව. මට මේ ප්‍රශ්නේ ඔළුවේ කරකැවෙන බව දැනීම පමණයි මෙතන අවශ්‍ය කරන්නේ. ඒක මම හිතන්නේ ඉස්සරහට යනකොට ඒ ජවනිකාවේදී විස්තර වෙනවා. ඉතින් මේ සංඝයා බුදුජානන් වහන්සේ අර විදියට යම් හේකින් හිත යම් කෙසේ හිතම තමන්ගේ හිත යම් කාරණාවක තරන් දෙනවා නම් යම් කරන්නේක වටවලල් යනවා නම් ඒ වටවලල් යන දේ කෙලවර හොයන්න යන්න එපා. මුලමඳාක බලන්න යන්න එපා. ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා. ඒකට රිංග ගන්න යන්න එපා. රස විඳින්න යන්න එපා. ඒක කාටවත් කියන්න යන්න එපා. ඒ හැම දෙයකින්ම වෙන්නේ ඔය හොරාගෙට ගන්න එකයි. එයා එහෙම නැතක පැත්තකට වෙන්න. එතන මේක මම කියන්න එපා. මේක මගේ කියන්න එපා. මේක මගේ ආත්මයම ඒ වෙලාවේදී බීරෙක් වගේ ඉන්න. මලමිනියක් වගේ ඉන්න. නොදන්න කෙනෙක් වගේ ඉන්න. නොදැක්ක කෙනෙක් වගේ ඉන්න. නැහිච්ච කෙනෙක් වගේ ඉන්න කියලා කියන්නේ මේ බය අදුකමක්වත් අඥාන උපේක්ෂාවක් නෙවෙයි. මේ බුදුසසුනේ පණිවිඩයක්. නෑ නෑ මේක මගේ යුතුයකම මේකෙදි මේ මට රිදෙන්න ඕනේ කැක්කම වොන්ද හොඳ ඒ කැක්කම තියෙනවා කිදිරි ගාපම් මට කැක්කම නෑ එච්චරයි ඒ අර සල්ජිව පන්දිස්වාංශ ඉන්න වෙලාවේදී මේ කාගේදෝ ප්‍රශ්නයකට වෙන ස්ථානක මොකක් හරි ප්‍රශ්නයක් තිබිලා ඒකේන අපි කේමානන්ද ස්වාමීන් කතා කරලා කියලා තියෙනවා මොකද කේමානන්ද ස්වාමීන් වහන්සේ පන්දිස්වාංශේ හරි ආදරේ වුණලා හම්බ වෙන්න පුළුවන් මේ කේමන සංසිතින් සුදක් කරගෙන වෙනමක් කරගෙන පන්සල් සම්පෙන්න ගිහිල්ලා එමීට කතා කරලා එමීට දැම්ම ස්වාමීන් වහන්සේ ආසවල් තන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවලු මේ ඒක ගැන මොකද්ද ඔබ වහන්සේගේ අදහස කියලා එමීට දානකෝ ඒ නම ඒගොල්ල කිතිරි ගන්න ලෙඩක් තියෙන නිසා ඔය නම මොකද ගන්නකොට මොන ලෙඩද කියලා ඒගොල්ලෝ ඇවිල්ලා මට කිව්වා ඒගොල්ලන්ට ලෙඩක් තියෙන නිසා. දැන් ඔය නම කෙන්දිරි ගන්න මොන ලෙඩේද? කරුණාකර තමන්ගේ වැඩ බලන්න යන්නේ කිව්වා. ඔන්නෝකට පඬිතුකම කියන්නේ. නෑ නෑ ඔයා කියන්නේ පොඩි ජීකෙන් නෙවෙයි මොකක් හරි ගැඹුරක් ඇති පොඩ්ඩක් වාඩි වෙන්නකෝ. කියන්නකෝ කිව්වනම් විනාසයි. කීතු කීතු කැපෙනවා. එනකොට මම කියන්නේ උඹට අදාළද නෑ එහෙනම් ඵලයක්. ඔය අදාළ සින කෙනෙක් එක්ක මේ ප්‍රශ්න කතා කරන්නේ. ඒකයි භූතම් භූතතෝ පස්සත කියන්නේ අපි කරන්න හදන්නේ අරයාගේ ප්‍රශ්නයි මෙයාගේ ප්‍රශ්නයි කොට පෙරක දොරකම් ගැන කතා කරනවා ඉතින් ඒකට බුදු කෙනෙකුට වටිනාකමක් තියෙනවා තමන්ගේ උපේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන්නේ මගේ සර්වඥතා ඥාණයට තේරෙනවා මේක බාර ගන්න උඹේ සාකතිරුකම නිසා උඹ පෙළෙනවා උඹට මම කියනවා දැන් මේ සූත්‍රය ඇහුවට පස්සේ අදාළ නැත්තම් ගන්න එපා උසාවියට. අදාළ කෙනෙක් නැත්නම් ගන්න එපා. මොන ප්‍රශ්නයක් වුණත්. එතකොට අපි මේ අනුන්ගේ ප්‍රශ්න ඉවර වෙන සම් මේ ලෝකේ නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒක අපේ අනුන්ගේ වැඩේම ගෙනල්ලා ඔය නිකන් ඉන්නවට අපේ තපල් පෙට්ටියට දාලා යනවා. ඉතින් අපි ඒක බලලා උයාගත්ත බත කන්න නැහැ, එලාගත්ත බත මුදිය ගන්න නැහැ, පිළිනවා. අපිට කිසි එනයක් නැහැ, මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ওই ඇසුරු කරන නෑයින්ගේ එකම වැඩේ ඕක තමයි. කවුරු හරි සුවසේ ඉන්නවනම් ගිල්ලා ගැහුවා පෙස්සමක්. ගැහුවත් ගුඳුවක් තිබ්බා. තියලා පැත්ත කරලා බලාගෙන ඉන්නවා සේවන වලට ගින්දර කියලා. ඩෝ ගන්නකොට අර කොට අප්පුඩි ගන්නවා. ඉන්න හරියක් ඉන්නේ එහෙම කොල්ලෝ. ඒකයි බුදුහාමුදුරුවෝ මේගේ සූත්‍ර දේශනාව. ඉතින් අර සංඝයා වහන්සේලාට බුදුහාමුදුරුවෝ කියනවා යමක් හිතේ තරන් දෙනවා නම් යමක් හිතේ නිතරම තමන්ට කරදර කරනවා නම් ඒකට උඩ කෙටි දෙන්න එපා. පයින් ලොන්නේ ඉන්න මම බඳින්න එපා. ඔබ ඒ වෙනුවට මොකක් කළ යුතු කියලා කමටහනක් හිතේ තියාගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් අර කයින් කරන්න බෑනේ. භාවනා කරන කෙනා දැනගන්න ඕනේ මේ ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒක ප්‍රතිස්ථාපනය කරන්න මෙන්න මේ වාංගුව තියෙන්න ඕනේ. මේ අරමුණ තියෙන්න ඕනේ. මේ ආලම්බණය තියෙන්න ඕනේ. මේ බෙන්ච්මාර්ක් එක තියෙන්න ඕනේ. ඒකේ හිත යොදනවා කියලා කියන්නේ අර එන්න තියෙන කරදරෙන් පැන යාමක්වත් අඥාන උපේක්ෂාවක් නෙවෙයි ඒක දක්ෂ අන්තිම දක්ෂකම. ඉතින් ඒ නිසා මේ පුළුවන් හරිය දැනගෙන මට අදාළ ටික දැනගෙන ඒ ටිකවත් කරගන්න බැරුව ඉන්න අපරේ අපි අනුන්ගේ ප්‍රශ්න බාර ගැනීම නිසා බුදුහාමුදුරන්ට ගැළවුමක් නැහැ. ඉතින් ඒ නිසා මේ සංඝයා කතා කරලා කියන සංඝයාට දැන් තේරෙන්නේ නැහැ. මොකද සංඝයාත් අද ඉන්න සංඝයා වගේ වැඩි අනුන්ගේ සීනි කිරණක විතරමනේ සංඝයා කරන්නේ. බලන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසිසේත්ම ක විනාඩියක් භවනා කරන්නේ සීනි කිරණ කන්සවා බිස්නස් ඉදත් ඉඳත් ඔය જાදම වෙන්නේ නැති. ඒ නැත්තම් ඔච්චරම බුදුහාමුදුරන් අරමනුසාර කියපේක ඇවිල්ලා මේ සංඝයාට කියන්න ඕන කමක් නැහැ නේ. ඒ නිසාම සංඝයාට තේරෙන්නේ නැහැ. ඒකත් තේරුම් ගන්න ඕනේ. හැබැයි මේ සංඝයා තව පියවරක් ඉදිරියට යනවා. ඒක සංඥාවක් තමයි නැගිටලා අහන්නේ. අවසරයි සුවස් මොකද්ද මේ ගැටෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ? මොකද්ද මේ සංඥා අනුසය නැති කරන්න හදනවා කියන්නේ? ඉතින් බුදුන් කියනවා යම් තැනක මෙහෙම තරන්දිල්ලක් එනවනම් ඒක ගැන කරදර වෙන්න එපා. ඒ වෙනකොට භාවනාවට හිත දාපන්. අර කාර්මුණට හිත දාපන්. දැන් මට කිය මම කියනවා නම් කියන්නේ ඉන්න ඉරියවට හිත දාන්න. ඔය මොන කරදරයක් තිබ්බත් ඉන්න ඉරියවට හිත දාන්නේ කලක් කරන්න බෑනේ. ඕනම කරදරයක් තියදී ඉන්න ඉරියවට ඉන්න පුළුවන්. ඒකට බුදුහමතු එතනනේ. ඊට පස්සේ සංඝයා කතා කරලා කියනවා දැන් අපිට මේ වගේ ප්‍රශ්නයක් ආවම අපි මේ කච්චායන ස්වාමීන් වහන්සේලාට තමයි යන්නේ. ඒක නිසා අපි කච්චායන ස්වාමීන් හම්බෙලා මේ නඩුව පොඩ්ඩක් පෙරක දෝරුකම ගමු. නැත්නම් එයාගේ දීසු උපදේශ ලබා ගන්නවා කියලා ගිහිල්ලා වැඳලා එයාට කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ සර්වඥාන් සර්වඥාන්තෙන් ගහින් ගෙඩියනවා වගේ ඇවිල්ලා මෙන්න මේව කතාවක් කිව්වා. එහෙම නියර දීපු උත්තරය අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අපි විස්තර වශයෙන් කිව්වා මෙන්න කියනවා යතෝ නිදානම් පුරිසං පපඤ්ඤ සංච පංච සංඥා සංකා සමුදාචරಂತಿ තත්ත චේ න අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අච්චෝසීතබ්බං ඉතින් කාට හරි එහෙම පුළුවන් නම් එයාගේ අනුසය ධර්මත් එක්ක කෙලස් නැතු වෙනවා අර කුණු කන්දලයට ගිහිලා පෙට්‍රල් පුච්චන වෙනුවට ගැඹුරු ධර්මයක් අවබෝධ නැහැ කවදාකවත් කිසි කෙනෙක් එක්ක ගැටුණා පිටින්වත් ඇති කරන්නේ නැහැ කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒකට මේ කච්චායන ස්වාමීන් පොඩි ආඩම්බර කිරීමක් කරනවා. ඒ සංසේ කියනවා මේ හර ඇති ගහක් හොයන මිනිස්සෙක් ගහේ කඳ පන්නලා පුංචි අතු පන්නලා රිකිලි පන්නලා කොළවල සාරේ හොයනවා වගේ මේ බුදු කෙනෙක් වැඩින්න ඇත්තයි මම ළඟට එන්නේ කියලා. ඔගොල්ලෝ ගිහිල්ලා බුදුහමනේ අහගන්න එපා මේක වැදගත් ප්‍රශ්නයක්. මම කවුද? සාරවත්චන් ශාසනේ මම කවුද කියලා. එතකොට මේ සංඝයා වහන්සේ කියන ඇත්ත දතවිත දන්නේ බුදුහාමුදුරුවෝ තමයි. බුදුරජාණන්සේ තමයි මේ මාතෘකාව මතු කරේ. නමුත් අපි දන්නවා සෙනග මැද ඔබ වහන්සේට මේ වගේ දෙයක් විස්තර කර දීමේ හැකියාව තියෙනවා කියලා බුදුරජාණන්සේ උපාධි ප්‍රදාන කරලා තියෙනවා. ඒක නිසා අපි මේ ඇහිලෙන් බුදුහාමරට අවනම්බුවක් කරනවා නෙවෙයි. ප්‍රශ්නෙම් පැන යනවා නෙවෙයි. අපි අදහනවා ඔබ වහන්සේට මේකට දරා ගන්න පුළුවන් උත්තරයක් දෙන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මේ ඒ සංඝයා වහන්සේට විශ්වාසය ඇති කරලා ඒ කියන්නේ සංඝයාගෙන් කියව ගන්නවා මම ඔබ වහන්සේ කියන්නේ පිළිගන්න කැමැති කියන එක. නැත්නම් ආපු ගමන් මේ නඩුව බාරගත්තා මේ සූත්‍රයට සම්පූර්ණ විරුද්ධයි නේද? මේ සූත්‍රයේ කියන්නේ අනුගේ නඩු කතා කරන්න එපා. අනුගේ දින කරන්න එපයි කියලානේ. දැන් කොටි තහනතු එනකොටම කියවනම් ආම් බලන්න ඔයගොල්ලෝ කොච්චර හොඳ උගලන හොඳට මොලේ තියෙනවා දැන් මයි ළඟට ආපු ඉඳ හොඳයි. දේවදත්ත ගාවට එහෙම ගියා නම් වැඩේ සවුත් වෙන්නේ කියලා කිව්වනම් ඕකට තමයි ප්‍රපංච කරනවා කියන්නේ. කොටිතාඳුර කෙනයි මයි ළඟට ඉන්නේ. අර ඉර පායලා තියනවා තියනවා මේ ඩිපන්දවක් ගාවට මොකටද එන්නේ? එතෙන් මේ හර හොයන මිනිස්සේ හරේ හොයන්න ඕනේ කඳේ. මේ අතු වල ඉටි වල කොළ වල මොකටද හොයන්නේ කියලා. ඊට පස්සේ දැන් සංඝයා එයාට දෙනවා අධිකාරී ශක්තිය නෑ වහන්සේට බුදුසසුන නැන්සේ මෙම ගිහිල්ලා කියලා. මෙන්න මේක එනකන් කතා කරන්න එපා. ඕනෙම ප්‍රශ්නයක තමන්ට තියෙන අදාළ භාවය තේරෙන්නේ නැතුව කොට දාන්න යනවයි කියලා කියන්නේ අර තියෙන එක තවත් අවුල් කරනවා. අපිට ඒක තියෙන අදාළකම් බලන්න. ඒ අපිට මේ ප්‍රසිද්ධ නළුව කියන දෙයක් තමයි. ඒ චරිත රංගපාන්න ඉස්සෙල්ලා තමන්ට ඒකේ સંદર્ભේ තේරෙන්නේ නැත්නම් රංගපාන්න බෑනේ. මොකාටද අඳින්න ඕනේ කියලා. එයයි මුළු මේකම කියවලා යට චරිත දෙකින් ගන්න පුළුවන් වෙනවා. නැත්තම් රංගපෑම තාත්වික නැහැ. ඒ වගේ අපිට දැනෙන්න ඕනේ මේ මනුස්සයා කියන දේට අදාළද? එතන මේ කොහේ යන එකක්ද මේ පටලවල තියෙන්නේ කියලා. එතකොට දැන් කොට්ටිත ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා මේ බුදුරජාණන් වහන්සේ කියන ප්‍රශ්නේ විසඳන්න භාවනා කරන්නෙක් වශයෙන් නැත්නම් තමන්ගේ කය හිත වචනය දැන් සිත කය වචනය පිළිබඳව අවදිින් ඉන්න කෙනෙක් වශයෙන් මේ ප්‍රපංචකරණය එහෙම නැත්නම් මේ අහ කියන දේවල් ඔඩොක්කුවේ දාගෙන කනවා කනවා කියලා මේ කරන ගතිය අහිංසක මිනිස්සුගේ මනසට කොහොමද ඇති වෙන්නේ? ඒ මිනිස්සයා මේක කොහොමද ඇති වෙනකොටම දැනගන්නේ කියන්නයි මේ චක්කුං චෞසෝ පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං ඕනම කාලවක මනුස්ස ජීවිතයේ මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ හයේ තමයි අපේ විඥානය හැසිරෙන්නේ. ඒ නිසා මේ හයේ කොයි එකේ කොයි වෙලාවෙ හැට ගන්නවද කියලා මේ පංචවෝකාර භවයේ ඉන්න මනුස්සර කිසිම න්‍යායපත්‍යක් නැහැ. එයා රූප බලන්න පුළුවන් ඒත් එක්කම සද්ද අහන්න පුළුවන් ඒත් එක්කම ගඳ බලන්න පුළුවන් ආය රූප බලන්න පුළුවන් යාට උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න. අපිට ඒක කියාගන්න බෑ. මේ රූපේ බලන්න ඕනේ කියවට බලන්න බෑ අපට. එතකොට වෙන්නේ ඌ වෙනවා. අපිට ගඳ බලාගෙන ඉන්න ඕනේ කියවට බලන්න බෑ. ඒ නිසා අපිට එක දෙයක අරමුණ පවත්න්න බෑ. එහා මේ කලින් හදාගත්ත මොකද්දෝ න්‍යාය පත්‍රයකට නාශනුවක් දාගත්ත මීහරකෙක් වගේ අපි අරගෙන යනවා. රූප බලපං, සද්ධාපං, ගඳ බලපං, රස බලපං කියලා. ඉතින් ඒ වගේ තමන්ගේ කිසිම කුසල ඡන්දකින් තොරව මේ වේමකින් තොරව මේ අහම්බයක් එහෙම නැත්නම් මේ පොට්ට chance එකක් කියලා කියන්නේ පොට්ට chance එකට රූප බලන වෙලාවේදී මිනිස්සු අහිංසකයි. යාගේ පරණ කර්මජව හැටියට රූප චර්චුකම් වල හැටියට පෞරුෂත්ව ලක්ෂණ හැටියට චක්කුංච පටිච්ච රූපේ චුක්ක උපජ චක්ක විඥානම. එතකොට මේක තියෙන තාක්කල් එයා බලන්නේ බාටපත් වෙනවා. තින්න සංගති පස්සෝ. එයා ස්පර්ශ කරනවා අපි කියනවා රූපය මුලිච්ච වුණා කියලා. රූපය ආපాతගත වුණයි කියලා. එතකොට ස්පර්ශය ඇති වුණාට පස්සේ ඒ ස්පර්ශ කරපොදී සුඛ දුක එනතම් මනාප අමනාප වශයෙන් මේ ස්පර්ශය මුල් කරගෙන යා වින්දනයක් ඇති කර ගන්නවා. ඒක නැත්තම් මේ දැන් වෙන සිදුවෙන දේ තමන්ගේ වේදනා ශරීරයට සම්බන්ධ කරගන්නවා. මේ විචි දේ හොඳයි විචි දේ නරකයි කියලා වේදනාවක් ස්පර්ශය ඇති වුණාට පස්සේ තමයි මේ වේදනාව කෙනෙකුට ඇති වෙන්නේ. යම් වේදේති තං සංජානාති. ඒක තමන් කලින් දැකපු රූපත් එක්ක බලනකොට මේක නිල්ද කහද රතුද මොන හැඩේද මංගලද අවමංගලද කියලා සංජානනය වෙන්කොට හඳුනා ගැනීම සිදු වෙන්නේ තමන්ගේ පරණ මතකයත් එක්ක සංසන්දනය කරලා. අලුතෙම ළමයෙකුට පිටිච්ච ගමන් එකක් රූපේ පේන්නේ නැහැ මොකද ඇහැ වර්ධනය වෙලා නැහැ. වෙනුණට එයාට වැඩි මාල්ලයකට වගේ ඒක වෙන් කරලා අඳුර ගන්න බෑ. වෙන් කරලා අඳුර ගන්න මතක ශක්තියක් නැහැ. ඒ නිසා ඉස්සල්ලාමයා දැනගන්නවා අපි ආයන්න කියලා දෙනකොට ළමයෙකුට ඒකේ හැඩේ ඇඳලා හැකිනවා මේකට ආයන්න කියනවා කියලා. ඒ ළමෙන් දන්නේ නැහැ මොකද මේ ආයන්නක්. එනවා ඔයාට ඉස්සරහට ඕන වෙනවා ආයන්නේ හැඩේ මෙහෙමයි. සද්දේ මෙහෙමයි. අම්මා කියන වචනේ මුලින්ම මේක මේක තියෙන්නේ කියලා ඒ ළමයාට අපි සංඥා කරන්න ඕනේ. එයායි අයන්න කියන එක ඊට පස්සේ නැවත පාවිච්චි කරන්න. ඒ නිසා අනිකුත් වචන අකුරු අතර නැත්නම් අනිකුත් හැඩතල අතර මේ අයන්න සංජානනය කරන්න ඊළඟට ගොඩක් කල් යනවා. නමුත් සංජානනය කරලා පස්සේ අයන්න දකින්න හැම වෙලාවෙම අම්මා කියන වචනේ පටන් ගන්න මෙහිම ලියන්නේ මෙහෙමයි. සද්ද මෙහෙමයි කියලා අර දැකීමත් එක්ක පරණ මතකත් එක්ක ගලපලා ඉතින් සංජානනයේ සිදු වෙනවා ඊට පස්සේ සංජානනයේ අනුව විතර්කණය කරනවා ඒක ඒ දකපු දේ මට හොඳකට හිතීද නරකට හිතීද එහෙම නැත්නම් මේක මම ඉල්ලලා ගත් එකක්ද මට ඉබේ ලැබිච්ච එකක්ද ආදි වශයෙන් ඒ සංජානනය කරාට පස්සේ නැත්නම් තමන්ගේ මේසේ තියෙන එක බෙදාගත්තට පස්සේ ඒ බෙදාගත්ත දේ කනවා වගේ Taman ඒක විතර්කණය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකට අදාළ මුළු එන්සයික්ලෝපීඩියා එකම. ඒක පිළිබඳ අහලා කරලා තියෙන සේරම එයා ඉතින් ඒකත් එක්ක විස්තර අස්තර වශයෙන් කරන්න යනකොට තවට රූප බලන්නේ දැන් වැඩේ යන්නේ මොලේ. දැන් අර රූප බැලීමෙන් අයින් වෙලා අර දන්න එකට කතන්දර ගොතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සැලසුම් හදන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අර බුංග ගහයට බුරුංග ගහයට පුදිය ගත්ත මිනිහා වගේ. අර ලැබිච්ච පුංචි ඩිංගෙන් ඉතින් ඩිකට විතර්කණේ අනුව ප්‍රපංච කරන්න පටන් අර ගන්නවා. ඒකට අපි කියනවා වාග් බහුල්‍ය කියන වචනේ කටුකුරුන් දේශාංශය පෙන්නලා දීලා තියෙනවා. ඒක එතනින් නතර කරලා මේ පිලුණු වෙච්ච එකක් දැන් මේ අල්ලලා තියෙන දැකපු එක මත කතන්දර ගොතනවා. එතකොට දැනීමකුත් නැහැ. යා මොකකුත් නැහැ. මේ ඉන්නේ චින්තාමේ එහෙම නැත්නම් ණය විපස්සනාවක. එහෙම නැත්නම් අන්වේ ඥානයකට. ඒක දිගේ කතන්දර ගොත ගොත ගොත ප්‍රපංච කරන්න පටන් ගන්නවා. අන්තිමට යා මේ හදාගත්ත මේ ජාලය තුල ඒ හදාගත්ත මනෝ විකාර තුල මේ හදාගත්ත හීන ලෝකයේ තුලම ගිලී ගන්නවා අපි කියනවා අපි මනෝලෝකෙ ගිලී යනවා කියලා. ඒක ඇත්ත අපි අපි ලස්සන චිත්‍රයක් ගැන හිතනවා නම් ඒ චිත්‍රයේ රසය අපි මත් වෙනවා. ඒ වෙන දේ තුල තමන් හදාගත්ත ඒක තුල මත් වෙනවා. ඊට පස්සේ මිනිස්සයා කොහේ ගෙනියනවද කියලා හරියට වතුරේ පාවන සල්බීනියා ටිකක් වගේ කොයි අතරද හුලඟ තියෙන දන්නේ ඇදගෙන යනවා. මොකද දැන් එයා ප්‍රകൃතියේ නෙවෙයි ඉන්නේ. එයා ඉන්නේ මේ කරගෙන යන මනෝ විකාර වැඩ පිළිවෙලකට. එහෙම නැත්නම් කතන්දර ගෙතිල්ලක. රටාව රටාව ගෙති ගෙති ගෙති ගෙති යන්න පටන් අර ගන්නවා. ඉතින් ඊට පස්සේ යා ඒ හීන ලෝකේ යනවා මිසක්කා. එයා දන්නේ නැහැ පටන් ගන්නකොට ප්‍රകൃතිය තිබ්බේ. දැන් ඒක කත කැවිලා කත කැවිලා දැන් ඉන්නේ හීනක බව දන්නේ නැහැ. එයා ඊට පස්සේ මේ දැකපු රූපයයි මේ කරන රටාවයි දෙක සම්බන්ධ කරන්න හදනවා. වෙන කෙනෙකුට කියනවා මේ රූපයයි මම මේ හිතාගත්ත දෙකයි එකයි කියලා. ඉතින් එවෙන කෙනෙක් කියනවා නෑ ඒක රූපේ ඔහම දේවල් තිබුණ නෑ කියලා. මෙයා කියනවා නෑ. තිබුණා. ඉතින් ඊට පස්සේ දිගටම ගැටුම් වාද විවාද ගොඩක් යනවා. ඉතින් මේක තමයි පවුල් කරනවා කියන්නේ. එකම දෙයක් දෙන්නෙකුට වෙන්නොත් දෙන්න එක විදිහට දකින්නේ නෑ. ඒ මොකද එයා හිතන රටාව වෙනයි මේ ආයතන රටාව වෙනයි. ඉතින් අපි ඒ නිසා මේ එකම රූපයක් බලලා දෙන්නකොට මොකද්ද දැක්කේ කියලා කියන්න කිව්වොත් එහෙම කවම කවදාකවත් විස්තර රචනා දෙක සමාන නැහැ. ඉතින් ඒ එන්න තියෙනවා අපි දකින්නේ අපිට දකින්න ඕන එක තමයි. තියෙන එක නෙවෙයි. තියෙන එක දැක්කම දෙන්න මේක එකක ලියන්න බෑ. ඒක මමගේ දරුවෝ දෙන්නෙක් කියන්නේ. එක විදිහට දකින්න නෙවුණු දෙන්නකොටත් බෑ කියනවා. ඉතින් ඒ නිසා වෙනවා දැකපු වෙලාවෙ ඉඳලා අපි ඉන්නේ අපේ මනෝලෝකේ. ඊට පස්සේ මේ දැකපු එක කබර හොයා දැක්කනම් කන්න ඕනේ නම් තලගොයා කරගන්න. ඉතින් මේක තමයි අපේ තියෙන පෘථග්ජන ජීවිතය. ඉතින් මේ ඒ අපි අපි හදාගත්ත ලෝකෙම මේ වගේ අනාගතයකට ගිලී ගන්න ගතිය මේ මහාචාර්ය ස්වාමීන් වහන්සේ මේ කට්ටියට කියලා දෙනවා මේ දැන් ඔයා කතාව අතාරින්න ගැටුම් ඇති නොවන කතාව හෝ ප්‍රපංච කරන කතාව අතහැරලා මේ Taman වාඩි වෙලා එකම දෙයක් දිහා බොහෝ වෙලා බලන ඉඳලා ඒ තමන් ඒක දිහා විනස් වෙන ස්වරූපේද දකින්නේ නොවෙනස් වෙන ස්වරූපේද කියලා දකින්නේ කියලා බලන්න පටන් අරගත්තොත් වෙනස් වෙන ස්වරූපයක් කියලා දකින්න පටන් ගත්තොත් වෙනස් වෙනවයි කියලා පේනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා දැනන පටන් ගත්තොත් වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. නිසා බලන එක නෙවෙයි ප්‍රශ්නේ දිනේ බලන්නගේ දෘෂ්ටි කෝණය මොකද්ද? යෝනිසමනසිකාරය මොකද්ද? ඒ අනුව Taman තෝරන දේ පේනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් භෞතික විද්‍යාඥයා පිළිගන්නේ නැහැ. එයා විද්‍යාව කියලා කියන්නේ එකම දේ කොතන බැලුවා සමාන අත්දැකීම තියෙන්න ඕනේ. ඒක නැවත ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් නම් ඒකට විද්‍යාව කියලා කියනවා. අපි මෙතන දැකපු එක තව කෙනෙක් දැකත් එහෙමම තියෙන්න ඕනේ. තව කෙනෙකුටත් එහෙම පේන්න ඕනේ. ලක්ෂ වාරයක් බලන්න පුළුවන්කම තියෙනවනම් අපි මේ වස්තුව ඒ අත්දැකීම ස්ථාවර කරගන්න විද්‍යානුකූලයි කියලා. ඒකෙන් තමයි භෞතික විද්‍යාව පටන් ගත්තේ. නමුත් දැන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බලනකොට මේ ක්වොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ ඒගොල්ලන්ට පේන්න පටන් ගන්නවා බලන දේ පෙනෙන්නේ බලන්නගේ මනෝ තත්ත්වේ මනෝ භාවනීය තත්ත්වේ මත කියලා. උදාහරණයක් වශයෙන් කියනවා ක්වොන්ටම් ෆිසික්ස් වල අපි ඕනම දෙයක් ලෝහයක් හෝ ද්‍රවයක් හෝ වාතයක් හෝ අඩු කරන අඩු කරන ගියාම ඒක අංශු අණු පරමාණු අංශු බාටපත් වෙලා ඒ අංශුවක් ඊටාම කුඩා පාටිකල් එකක් ගත්තොත් ඒ පාටිකල් එකට ಗುಣ දෙකයි තියෙන්නේ වේගය සහ ස්කන්ධේ බර. ඒකට ආවේනික වේගයක් තියෙන එකට ආවේනික බරක් තියෙනවා. ඉතින් මේ ලෝකෙ තියෙන විශාලම යන්ත්‍රයට අපි ඒක දැම්මොත් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් දිනු කරපෙකට ඒ යන්ත්‍රයේ මේ අංශුවේ බර බලන්න යදුවොත් ඒ වෙලාවට ඒකේ වේගය බලන්න යට කොහොමඩක්වත් බෑ. මොකද යන්ත්‍රේ ફોකස් කරලා තියෙන්නේ බර බලන්න. ඒ යෝගාවචරය මේ බලන කෙනා දන්නවා මේ අංශුර තියෙන ಗುಣ දෙකයි. එක් වේගය සහ බර. දැන් යන්ත්‍රය හදලා තියෙන බර බලන්න නම් එයාට කවදාකවත් ඒ යන්ත්‍රයෙන් ඒ වෙලාවේ වේගය බලන්න බෑ. ඊට පස්සේ ඒ අන්තරේම හදන්න වෙනවා ફોકસ කරන්න වෙනවා වේගය බලන්න වේගය බලන්නේ බර බලන්න බෑ ඒ නිසා පේනවා මේ ලකුණු දෙකයි තියෙන මේ දෙක එකවර බලන්න බෑ දෙපොලක බලලා රචනයක් ලියන්න ඕනේ චින්තාමය ඥානයකින් මේ වස්තුවට බර සහ වේගය කියලා දෙකක් තියෙනවා බර බැලුවොත් මේකයි වේගය බැලුවොත් මේකයි කියලා නමුත් ඒකයි ඒක විද්‍යාඥයාගේ ප්‍රබන්ධයක් දෙකම එකට බලන්න බෑ ඊට පස්සේ කියනවා යන්ත්‍රය හදනකොටම බර බලන්න යාට පේන්නේ බර විතරයි. මොකද යන්ත්‍රේ ફોකස් කරලා තියෙන බර බලන්න. ඒ නිසා ඌ මෝඩයෙක් නම් ඌට පේන්නේ ඌගේ මෝඩකම තමයි යන්ත්‍රේ. බලන එක මෝඩයෙක් නම් ඌට ඌගේ මෝඩකම පේනවා යන්ත්‍රේ. ඥානවන්තයාට මේ මගේ පිස්සු කෙල්ල මොනවද සත්‍ය හොයන්න පුළුවන් කියලා ඥානවන්තකම තියෙනවා යන්ත්‍රේ බලන්නේ නැතුව. නිසා අද ඉන්න හැම භෞතික විද්‍යාඥයෙක් අමුතක තීරුවක් බව භෞතික විද්‍යාඥයෝ දැනගෙන ඉවරයි. මේ බාහිරේ වස්තු බලලා කවදාකවත් නිගමනයකට එන්න බෑ. බුදුජානනාංශය තමයි කිව්වේ ඒකම තේ නැවත නැවත බලපං කියලා අනුපස්සන හැබැයි බුදුජානක කිව්වේ අතුලත බලපං කියලා. විද්‍යාඥයෙක් බාහිරේ බලලා අද විද්‍යාඥයා අනාතයි අසරණයි. ඒක ඒගොල්ලෝ කියන්න බෑ ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ විහිං කාලා තියෙනවා. නමුත් මේ ක්වොන්ටම් ෆිසික්ස් ආවට පස්සේ මේ වල හොන්තු හොයාගත්තට පස්සේ රෙද්ද ගැලවිලා හෙළුව ආවා. ඒ නිසා අයින්ස්ටයින් කිව්වා මේ වල හොන්තුව මොදක්කනම් හරි ෂෝක් මේ ක්වොන්ටම් ෆිසික්ස් කියන මගුල දැක්කේ නැත්තම් අපිට මේ ගේමක් කරගෙන කීයක් හරි හදාවදාට කාලෙ ඉඳ තිබ්බා. දැන් එන්න පටන් ගත්තා. ඒකට බුදුහාමුදුරු බබලන්න පටන් ගත්තා. මොකට බලන්න ඕන වේගෙ නම් වේගෙ පෙනේ. ඔබට බලන්න ඕනේ මේ බර නම් බර පෙනේ. ඔබ යන්නේ ඉස්සලාම ඒකනේ බලන්න යන්නේ. ඒක නිසා පොත් ලියනවා what you see that you are. විහාරේ you go there you are. කොහි ගියත් බලන්නේ Tamange මොකටකම තමයි. ඒ නිසා බැලුවට කමන්නේ මේ අනුන්ට ගහපා දෙන්න යන්න එපා මම දැක්ක මේක කහ පාටයි මේක නිල් පාටයි කියලා අපි කියලා බල්ලෙකුට ගහපා දෙන්න කිව්වොත් උට වර්ණ දැව්වෙන්නේ නැහැ අපිත් එක වද කරන්න මොකට පාට පේන්නේ නැහැ උට ඒකයි ඔය බල්ල මිනිස්සුත් එක්ක හරි ජොලිය ඉන්නේ කවදාකවත් වයිෆ්ට ඒ වැඩේ කරන්න බෑ. මොකද වයිෆ්ට පේනවා. දැන් මහත්තයා කිව්වොත් මේක නිල් පාටයි කියලා බල්ලා yes yes කියනවා වලිගේ. හඩ ඌට ප්‍රශ්න නැහැ. ඌ වර්ණ අන්දයි. ඒක නිසා ගෑණිට වැඩිය බල්ලට දාලා කරනවා. සාධාරණයි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නද අපි මේ කතා කරන දේ ප්‍රත්‍යක්ෂණය කරලාද කතා කරන්නේ. භූතම් භූතතෝද බලන්නේ. මේ කවුදෝ දීපු උපමානයක් අනුව කාගේදෝ චීනක් කරනාඩකින් බලලා අපි මේ පැය වගේ කතා කරන්න ගියාට මොකද කතා කරන දේ ඇත්තටම තියනවාද එතන? බොහෝ විකසකයි. අපිට කරගන්න වෙලාවක් නැහැ. මොකද අපි සමාජශීලී වෙලා ආකල්පමත ජීවත් වෙන්නේ අනුන්ට ලහපා දෙන්න හදන්නේ. බුදුසෙන්හන්සේ කතා කරලා තියෙනවා සත්‍ය දකින්නම් මම දැන් මෙතන කියන උපමාන තුනට එන්න ඕනේ. මේ උපමාන තුනෙන් පිට ගිය ගමන් සදා අසරණයි. සංනිවේදනයක් වෙන්නෙම නැහැ. එතන අසත්‍ය කියන්න බෑ. සම්මුති සත්‍යයක් තියෙනවා. සත්‍ය දැනගන්න මම දැන් මෙතෙන්ට එන්න ඕනේ කියලා. ඒක නිසා කවුද කැමති වෙන්නේ අනුන්ට ගහපා දෙන්න ඉස්සලා මේක මම දකින්නේ මට සත්‍යද කියලා බලන්න. එයාට තමයි යෝගාවචරය කියන්නේ. එතන භ්‍රමචර්ය රකින්නයි කියලා කියන්නේ. එයා තනියා. ඒකෝ චරේ කග්ග විසහන කප්පෝ. එයා තනිව හැසිරලා බලනවා මේ දකින්න දේ නැවත නැවත දාලා බලන්න මේක මේ විදිහට මට හිතත් වෙන්නේ කියලා කවදාවත් නැහැ. ඕනෙම දෙයක් දෙවෙනි සැරේ බලනකොට ඒක විපරිණාමයටපත් වෙලා. ඒ නිසා අපි කාට හරි පොඩ්ඩක් ඉන්න මේක බලන්න කියනකොට ඒක වෙනස් වෙලා ඉවරයි. එහෙ උදී අපි කොහොමද ගණදෙනු කරන්නේ? එහෙමදී අපි කොහොමද sannivedanaya කරන්නේ? මොකද්ද sannivedanaya කරන්න තියෙන අවශ්‍යතාවය? සියල්ල වෙනස් වෙනවා නම් මොකටද අවශ්‍යතාවය? ඒක නිසා භාවනා කරන එකනට යම් වෙලාවක සත්‍ය පේන්න පටන් ගන්නකොට තෝන්තු වෙනවා. බයක් එනවා. අසන්නකමක් එනවා. සහලවනවා. මොකද මෙතෙක් නිට්යයි සුඛයි සුබයි කියන හිතපු හැමදේම බලන්නේ උට අනිත්‍යක් බව, අසුභයක් බව, දුක්ඛක් බව මට පාලනය කරගන්න බැරි දෙයක් බව එනකොට යා බලනවා අනුන්ගෙන් සරණක් ලැබෙයි කියලා. අනිත් එක නම් අන ඔයාටවත් තියනවා දප්පා මේකේ මේ ස්ථාවරකමක් ප්‍රත්‍යක්ෂණයක්. එයා පෘථග්ජනෙක් නම් කියනවා උඹට වැදුනට මට තියනවා කියලා. ආර්යයන් වහන්සේ නමක් නම් කියනවා ඒක තමයි අපි මේ ජීවිත පරිත්‍යාගයෙන් ඔප්පු කරලා පෙන්නන්න දන්නේ. අපි දෙන්නට එකඟ වෙන්න තරම් වේදිකාවක් මෙතන නැහැ. එකඟ වෙන්න තරම් දෙයක් නැහැ. ශීක්‍රේ වෙනස් වෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඒ වෙනස් වෙන බව වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. මන්ද මේක තේරෙනවද කියලා? විනාශ වීම කවදාකවත් වෙනස් වෙන එක පරම සත්‍යයක් අනිච්චං. අනිච්චං ලක්ෂ වාරයක් ඔප්පු කරන්න වෙනස් වෙන බව වෙනස් වෙන්නේ නැහැ. කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා බුදුජාණන් වහන්සේ මම හිතුවා මේ මේ සූත්‍රයට නැත්තම් මේ අපි මේ අර්ථකථනයට යන්න ඉස්සෙල්ලා නිදර්ශන දෙකකින් මේ භික්ෂුන් වහන්සේලාට නැත්නම් භාවනා කරන අයට බුදුජාණන් වහන්සේ සාරිපුත්‍ර සාංශي අනතුරු අංගලා තියෙන හැටි මේක දැනගෙන ගහපා දෙන්න යන්න එපා කවුරු යවුවොත් කියපන් මට මේක මේ වෙලාව පෙන්නුවා ඒක ඇච්චරයි. මම දන්නේ ඊගාදරේ පෙන්නේද නැද්ද කියලා මට ඒ වෙලාව වැටුනේ ඉච්චරයි. අන්න ඒ මට්ටමේ හිටියොත් අපිට කිසි කෙනෙක් එක්ක කහපාදීමක් නැහැ. මේමයි සත්‍යය. අනික්ෂාල බොරු කතාවක් එන්නේ නැහැ. මම කියන මේ වෙලාව මේක සත්‍යය තමයි. මේ ඊගා වෙනකොට කොයි වෙලාවෙ වෙයිද දන්නේ ඒක චපලකමක්වත් කරදරීමක්වත් අඥාන උපේක්ෂාවක් නෙවෙයි කියලා. සාරිපුත්‍ර සාංශේ බද්ධික සූත්‍රයේදී එක තැනකදී සඳහන් කරනවා. එවත්නි යම් යම් ආකාරයකට ජීවිතේ පැවැත්වුවොත් එයාට ඒ ජීවිත අවසානයේ ඉතාමත්ම කාලකන්ණි මරණයක් වෙනවයි කියලා මට පේනවා. ඒ එවැනි කාලකන්ණි මරණයකට යොමු වෙනවා නම් එයා ගත කරන ජීවිතේ හැඩේ මෙහෙමයි. කම්මාරාමෝ හෝති භස්සාරාමෝ හෝති නිද්දාරාමෝ හෝති පපං ඝනසංගනිකාරාමෝ හෝති පපංචරාමෝ හෝති. කිලෝරක් නතු වෙන්නේ. මැරෙන්න ඔක්කත් ස්පාසුවක් නැහැ. පුළුවන් තරම් workaholic. කම්මා රාමෝ හෝති කම්මා රතෝ. ඒ කියන්නේ බිස්නස්. අපි බිස්නස් කියන වචනේ තියෙන්නේ බිසිනස්. ඒ නිතරම බිසි. ආ නිතරම ඉන්නේ බිසි. ඒ මනුස්සගේ මරණය ඉතාමත්ම වාසනාවන්තයි. මොකද ඉවර කරපු වැඩක් නැහැ කවදාකවත්. හැමදාම වැඩ. ඒ නිසා කම්මා රාමතාවේ තියෙන එක න අනිවාර්යයෙන්ම අභද්‍ර මරණයක්. මරණයේදී ලොකු අකෘතබ්බකටපත් වෙනවා. බස්සාරාමෝදී කියා පාන්න ඕනේ කාටවත්. කතාවට ඇලිලා. ඒ නිසා හැම වෙලාවෙම යා නිත්‍ය සුඛ සුබ සංඥාවේ ඉන්නේ. හැම වෙලාවෙම ගහපා දෙනවා. එහෙම නැත්තම් නිද්දාරාමෝදී යා හිතනවා මේ කතා කිරුවොත් අකුසල් සිද්ධ වෙනවා. වැඩ කිරුවොත් අකුසල් සිද්ධ වෙනවා බුතිය ගත්තාම ෂෝක් කියලා හිතනවා. මම හිතන හුඟ දෙනෙක් ඒකටත් වැඩනවා ලංකාව වගේ රටවල්. බුදුන් සමසීතෝත් දේශගුණේ නෙදීන්නේ. සදාහරිත වන්න රේඛා තියෙනවා. ඉතින් කොසට ඇදෙලට කාට ජීවත් වෙන්න පුළුවන්. ඉතින් බුදු වෙනවා වෙනවට බුදිනවා. ඒක තමයි සාමාන්‍ය භාවනා මධ්‍යස්ථාන රෝගී හැමත් ඒක වෙනවා. බුදු එන්න තමයි එන්නේ මෙතෙන්. යන්නේ බුදින එක තමයි වෙන්නේ. ගාලවන්න පටන් ගන්න. ඒ හිතලා කරන එක නෙවෙයි අපා. හැටි අපේ කයට වැඩක් නැත්නම් කතා කරන්නේ නැත්නම් ගොරවදිනවා. ඒක දෙකක් නැහැ. කම්මරාමෝ හොති බසාරාමෝ හොති. මේ දෙක තියෙනවා නම් අනික් කටේ දිදා ගන්න දෙන්නේ නැහැ. දඩ දඩ දඩ කරලා කට කට කට කරලා පචව චව චව කරලා ශබ්ද වෙනවා. දැන් මේ දෙකෙන් එහාට ගිය ගම නිද්දාරාමෝ හොති. ඒ වගේම තමයි ඝන සංගණිකාරාමෝ. ති නිතරම ඝනයා කෙරේ කුලයා කෙරේ ඇලී ගත කරන්න ඕනේ. මිනිස්සුන්ට නිකන් හරි පාළු ගතියක් තනු ගතියක් දැනෙනවා කොටු වෙච්ච ගමන්. නිසා ඝනසංගනිකාව කියන එක මනුෂ්‍ය සමාජශීලී සතෙක්. ඒ ඝනසංගනිකාවට ගියාට පස්සේ එයාට සමාජශීලී ගතියක් සමාජිකත්වයක් තියෙනවා. ඒ සමාජයේ කැපිපෙන තැනක් ගන්නවා බොහොම මහන්සි වෙනවා. ඒකලිවල ඒ සමාජය අරසා කිරින්න මගේ ආගම, මගේ ජාතිය, මගේ රට කියාගෙන ඉති ව්‍යාපාරත් කරනවා. ඒ මොකද මේ ඝනසංගනිකාව නැතුව ජීවත් වෙන්න බෑ. ඉපදෙන්නේ තනියම බව කවුරුවකටත් මතක නැහැ. මැරෙනකොට තනියම කියලා කාටවත් මතක නැහැ. පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑ කියලා කාටවත් තේරෙන්නේ නැහැ. ඒකේ මම දැන් මෙතන කියන එකේ විතරයි නිවන තියෙන්නේ කියන්නේ අපි කවුරක්වත් කැමති නැහැ. ධනසංගනිකාව අපේ මේ ශිෂ්ටාචාරය නිසා අපිට ඇති කරලා දීලා තියෙන පිළිකාව. මේ ඝනසංගනිකාවේ ප්‍රධාන රෝග ලක්ෂණ දෙක තමයි විවාහය සහ මුදල්. ඒකේ ඉන්නකොට විවාහය තියෙන්න ඕනේ. ඒ කිනුට මුදල් තියෙනවා. ඒ ටික නැතුව ගණසංගනිකා පාත් ගන්න. මේ ඒ නිසා අපි දන්නේම නැහැ. අපි ඒකට බැඳෙනවා. ඒ පැත්තෙන් මේකට බැඳෙනවා. මේ පැත්තෙන් මේ දෙක ආපු දවසේ ඉඳලා මානවයාට අසහනයි. සත්තුන්ට විවාහය නෑ මුදල් නෑ අසහනයක් නෑ කිසිසේත් අසහනයක් නෑ ඊර්ෂ්‍යා කරන්න තරම් වටිනවා මේක ශිෂ්ටාචාරයෙන් අපි දාගත්ත දෙයක් මේ ශිෂ්ටාචාරය බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඝන සංගණිකාරාමතාව. කුලයා කෙරේ බැඳීම සහ ඝනයා කෙරේ බැඳීම. ඉතින් ඒ බැඳිච්ච මනුස්සයාට ජීවිතේ මැරෙනකොට ඒගොල්ලන්ට දුකයි. මෙයාට දුකයි. නම කාටවත් එකට උදව් කරන්න බෑ. ඊට පස්සේ කියන මේ ප්‍රපංච රාමතාවේ Tamanට දැනිච්ච දෙයක් පුලත් ඉරහපන්න වගේ දවල්ට කාලා රැයට හරකක් වමාරා කන්න වගේ ඒකම කල්පනා කර කර ඉන්න එක නැත්තම් මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ඒ නිසා බටහිර මේ මානසික විද්‍යාවට එනකොට ඊට රානේ ඩෙකාට් කියන මිනිස්සු කිව්වා කොගිටෝ ergo sum මම හිතනයින් සම ජීවත් වෙනවා මම ජීවත් වෙන බාර තියෙන අත්‍යන්ත ලක්ෂණය තමයි මම හිතන්නේ නිසා හිතීම සහ මමය දෙන්න එකයි යම් තැනක හිතීමක් කල්පනාවක් නැත්නම් ඒ වෙලාවේදී මට ක්ලාන්ත වුණා වගේ අන්දමන්ද වුණා වගේ තීරුම් කරගන්න බෑ මොකද උනේ කියලා. ඉතින් ආගිල බේක් කරන. ඒ හිතීම පිළිකාවක් වෙනවා. ඒ හිතීම තමයි මේ ප්‍රපංචකරණය කියලා කියන්නේ. අපිට නිකන් ඉනොට මොන්නම හරි දාලා ඔය කචා කච කච කච කච කරලා ඉන්නේ කරන්ට වචන භාවිතේ නැත්නම් මේ හිතේ තියෙන ඒකට බුද්ධ ජනන්සේ සමහර වචන එකතු කරනවා ඉන්ජන ස්පන්දන චංචල ප්‍රපංචන කියලා. කය හොල්ලන්නේ නැතුව එක තැනක ඉන්න බෑ කට්ටු ගැහුවා වගේ. ඊට ස්පන්දන චංචල දෙක තියෙන කම්පන තියෙන කම්පන චංචල නැත්නම් ඒක ඇඟිල්ලෙන් අඳලා බලන්න නම් මැරෙලාද කියලා. ඉන්නවනම් නලියනවා. හිතත් කවදාකවත් tempat කරන්න බෑ tempat කරපු ගමන්. එයා පරණ එකක් හරි අරගෙන කල්පනා කරන්න පටන් ගන්නවා. අතීතය ගැන හරි කල්පනා කරනවා. වෙන කෙනෙක් ගැන හරි කල්පනා කරනවා. අපිට තැනක් ගැන හරි කල්පනා කරනවා මොකද වර්තමානයේ කිසිම කල්පනාවක් කරන්න බෑ. වර්තමාන මොහොතේ ඒකයි බුදුජානක මේකට ගහන හෙන පහර. අපිට පුළුවන් නම් වර්තමාන මොහොතේ හිත තියව කල්පනා කරන්න බෑ. යා ඒක පාළුයි කියලා පැත්තක දාලා. අර පරණ වෙච්ච කුණු කන්දලයක් පිලුණු වෙච්ච එකක් ඔහේ කල්පනා කරන්න. එතන වෙන්න තියෙන එකක් පිළිබඳව බොහොම උනන්දු අදහස් ඇති කරන දරුවට මෙහෙම කරන්න ඕනේ මෙහෙම මෙහෙම කියලා. එතන කාගෙල එකක් අරගන්න නැත්නම් කොතන හරි එකක්. මේක තමයි ධනමාර්ථය කියලා කියන්නේ. ඉතින් මේ සාරිපුත්‍ර සාධි සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් ප්‍රපංචරාමෝ හොති ප්‍රපංචරතෝ ප්‍රපංචාභි මනුයුත්තෝ ප්‍රපංච කිරීම අභිරමණය කරන එක රතියක් තියෙන එක යෙදී ගත කරනවා නම් මරණ වේලාවදී තාම දුක්ඛිත තත්ත්වයකට මොකද අර චින්තන රටාව එහෙම ඩක්කලා හිටිනවා ඒකට එයාට තේරෙන්නේ නැහැ දැන් මොකද උනේ කියලා හැට හැරුණාට රූප පෙනුනට ඒවා තෝරා බේර ගන්න බැරුව යනවා ප්‍රකාශ කරගන්න බැරුව යනවා. සද්ද ඇහුනට තොර බේර ගන්න බැරුණා මිනිස්සු ඔක්කොම අඬනවා දඩබඩ ගන්නවා. මේක හරියට කියාට දන්නවනම් මට කනක් මට කියන්න බැරි වුණාට මට තේරෙනවා කියලා කතා කරගන්න බැරුව යනවා. ඉතින් මේ බය නිසාම මැරලා යනවා. භාවනා කරපු කෙනෙකුට නම් තේරෙනවා කොච්චරද මම මේ ඉන්නවා භාවනා කරනකොට මම එකක් නෑ මට. ඇහක් නෑ කනක් නෑ වල ජීවිතේ පවතිනවා කියන එක දන්නවනේ. අපි කමඨා සුද්ධ කරනකොට කියනවනේ. භාවනා නොකරපු කෙනෙකුට ඒක මරණයටත් එහා. ඒ නිසා යාට විශාල කම්පන චංචල එනවා. බුද්ධි විදලා නැති නිසා. සර්වචනන්සේ අපිට ජීවත් වෙද්දී පෙන්ලා දෙනවා මේ ශරීරයට නැත්නම් මේ හිතට ඉති නැතු ඉන්න පුළුවන්. මේ රූපවලට පෙනෙන්නේ නැතුණාට බලන්න පුළුවන්. කනට ඇහෙන්නේ නැතුණාට අහන්න පුළුවන්. නාසයට ගඳ සුවඳ නැතුව ගඳ නොසුවඳ අවදි වෙන්න පුළුවන්. දිවට රස නැතුව රස බලන්න පුළුවන්. නැත්නම් රස බැලීමේ හැකියාව තියාගන්න පුළුවන්. කයට පහසක් නැති වුණාට මම වෙමි කියන එක වෙන්න පුළුවන්. ඒක තමයි මේ කාමයේ ගිවන් කළා රූපෙට ගිවන් කළා රූපෙන් අරූපෙට යනවායි කියලා කියන්නේ. මේ ඉඳුරන්ට අනිවාර්යයෙන්ම ආහාර ඕනේ. ඒකයි ඒක සාමාන්‍ය. නමුත් මේ එකම ආහාරයක්වත් නැතුව මේ ආයතනේ පවත්වන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ දවස් 7ක් දෙනවා. නිරෝධ සම්පත්තියේදී කිසිම රූපයක් නැහැ, සද්දයක් නැහැ, ගන්ධයක් නැහැ, රසයක් නැහැ. නමුත් මුළු ශරීරය අන්තරයෙන් පාවිච්චි වෙනවා. බුදුන්සේ අහනවා උඹට කොච්චර ලයින්න පුළුවන්ද කියලා. මට දවස් 7ක් ඉන්න පුළුවන්. කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා. ඒකෙන් පේනවා මිනිහා නොමිනිහා. අපිට විනාඩි කීයක් නලියන්නේ නැතුව කතා නොකර හිත දඟලවන්නේ නැතුව දඟලනවා නේක බව දැනගෙන ඉන්න පුළුවන්. කිසිම දවසක දැකලා තියෙනද ගිනස් පොතේ එහෙම රෙකෝඩ් එකක් කරලා තියෙන කෙනෙක්. බ්‍රේක් dance කියයි, වට්ටක්ක නැටුම් කියයි, උඩර නැටුම් කියයි කොච්චරක් જાති වලට ගිනස් පොත තියෙනවද? එකෙකුට අහන්න බලන්න හෙල්ලෙන්නත විනාඩි දෙකක් ඉන්න පුළුවන්ද කියලා. ඉවරයි. එච්චරයි බුදුහාමුදුර දෙන අභියෝගේ මේ යන්ත්‍රයේ තරම්ම sophisticated අන්තිම දියුණු යන්ත්‍රයක් අපිට පුළුවන් බලන්න අපිට පේන දෙයක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි අප්‍රමාදී කියන්නේ. ඒක තමයි අවදි වෙනවයි කියලා කියන්නේ. ඒ තමයි සතිය කියන්නේ. අපිට අහුම්කම් දෙන්න පුළුවන් ඇහෙන දෙයක් නැහැ. ඒකට ආයතනයේ වැඩ අවදියක් තියෙනවා ඇහෙන්නේ නැහැ. ඒකට උප්පරීම කයම හිත ක්‍රියාත්මක වෙන වෙලාව. ඒකෙම නාසයේ ගඳ පල්ලේ කිවල්නවා වගේ ඉවල්ලන්න පුළුවන් දැනෙන දෙයක් නැහැ. එහට දිවට කෙල රස දැනෙනවා. රස බලනවා අපි දැනෙන්නේ නැහැ. මේ කයට පුළුවන් කය දැනෙන්නේ නැතු ඉන්නේ. මේ හිතට පුළුවන් මොනවා කරන්න අර ගෝකෝගිටෝ සම් නෙවෙයි I think therefore I am ඒක නෑ මොකක්වත් නෑ හැබැයි හොඳටම දන්නවා ඉස්සරපත් චිත්තක්ෂණය මේ චිත්තක්ෂණය අතර මම මැරිලා නෑ මට ක්ලාන්ත වෙලා නෑ ෂෝක් එකට ඉඳලා තියෙනවා ආන්න ওই ටික විස්තර කිරීමට කියනවා නිප්පංචකරණය කියලා ඒ නිසා සාරිපුත්‍ර සාන්දි සඳහන් කරනවා යම් කිසි කෙනෙක් න කම්මාරාම හෝති කම්මාරතෝ කම්මාරාමතානුයුක්ත මේ අනන්ත අප්‍රමාණ වැඩවල යෙදිලා කම්මාරාමතාවය අගය කරන්නේ නැතුව ජීවත් වෙනවා නම් බස් බසාරාම හෝති බසාරතෝ බසාරාමතානුයුක්තෝ නිතරම කච කච ගන්න නැතුව අවශ්‍ය දේට කතා කරලා දවසට කතා කරන වචන අඩු කරන පැත්තට ප්‍රයෝජනෙයි සාකරලා ඊට පස්සේ න නිද්දාරාම හොත නිද්දාරතෝ නිද්දාරාම තමයි යුතු. හැකි තා ජීවිතේ ජීවත් කරවන්න නින්දට වැටෙන්න දෙන්න එපා. ඒක නිකන් අපරාධේ කාලය නාශ කිරීමක්. ඒ නිසා පුළුවන් තරම් අවදියෙන් ගත කරන්න. රාත්‍රී දිවා සංඥාව ගන්න, දිවා රාත්‍රී සංඥාව ගන්න. අවදියෙන් ගත කරන්න කියන ආදර්ශය තියෙනවා නම් න ඝනසංගනිකාරාම හොති. සෙනගත් එක්ක ඉඳ ඒ සෙනග කියන තාක්කල් පුළුවන් තරම් බලන්න තමන් තමන්ගේ වැඩක් බලා ගන්න. ගණයා කෙරේ වෙන්ව කුලයා කෙරේ වෙන්ව විවේක වෙන්න බලන්නේ අර ප්‍රපංච කරන වෙලාවේදී මතක තියාගන්න මේ ප්‍රපංච වලට මම නැතුව ජීවත් වෙන්න බෑ මොකද මට පුළුවන් ප්‍රපංච නැතුව ජීවත් වෙන්න මම වර්තමාන මොහොතේ හිටපවත් වෙනවා මම ඉන්නේ ඉරියව්වේ හිටපවත් වෙනවා එහෙම වුණොත් එයාගේ මරණය භද්‍ර මරණයක් කලබලයක් වෙන දෙයක් නෑ මරණයදී කියලා බන්ධික සූත්‍රයේදී බොහොම ලස්සනට මේ ප්‍රපංච අපි බැරිම වුණොත් අර බුලත්තර කනවා වගේ චුංගම් කපනවා වගේ අර වෙච්ච දෙයක් මතක් කර කර ඉඳලා තමයි මගේ ආත්මේ පණකට ගහගන්නේ. මගේ මාන්නේ පණකට ගහගන්නේ. මගේ තෘෂ්ණාව පණකට ගහගන්නේ. ඒක නිසා ඒක ඇබ්බැහියක් බවත්, ඒ ඇබ්බැහිය මේ ඝණයා කෙරෙහි සිටීමෙන් වෙච්ච එකක් මිස මේක අනවශ්‍ය ඊටපන්දම දෙකොණෙන් පත්තු කිරීමක්, ඉන්ධන දහනයක්, ජීවිතයේ අනවශ්‍ය විදිහට ගෙවි යෑමක් ඒ වෙනුවට අදුම ක්‍රියාකාරකම් වලින් මේ ජීවිතේ පැවැත්වුවොත් දීර්ඝායසන ආසානෙකුත් දෙන්නේ නැහැ. ආතතියකුත් දෙන්නේ මේ ජීවිතේදිම ජීවත් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒ සූත්‍ර සංග්‍රහ කරමින් කියනවා යෝ ප්‍රපංච මනුයුත්තේ ප්‍රපංචාබේ අතෝ මගෝ යම් කිසි කෙනෙක් මේ ප්‍රපංච කරන්නේ අර ගැන හිතන එක මේක ගැන හිතන එක හෙට ගැන හිතන එක ඊය ගැන හිතන එක අභිරමණය කළොත් එහි යෙදුනොත් යෝ ප්‍රපංච අනුයුත්තෝ ප්‍රපංචාබේ අතෝ මගෝ ප්‍රපංච අභිරමණය කරනවා කියන එක මේ මගෝ කියන වචනය එක දැනක අපි ලොකු සාංශ කියනවා මුර්ගයයි කියලා. යම් කිසි කෙනෙක් නිතර හිත හිතා ගත කරන හොඳ මිනිසෙක් නෙවෙයි. මුර්ගයේ කිසිම හැදියාවක් කිසිම ශීලයක් කිසිම හැඟීමක් නැහැ. යා ඉන්නේ ප්‍රපංච අනුගමනය කරමින් ප්‍රපංච අභිරත ප්‍රපංච අභිරමණය. ඉතින් අද ලෝකේ උන්ට චින්තකයෝ කියලා ගිනස් වර්තාවල් දෙනවා. නොබෙල් ප්‍රයිස් දෙනවා. හැම එකම චින්තකයෝ තමයි කෝකද අනිකට වැඩි අඩුවෙන් හිතන්නේ. හැම එකම හිත පුළුවන් නම් නතර කරන්න බලපන්. ඒකේකටවත් බෑ. ඒක නිසා මේ ප්‍රපංච රාවයට අහුවෙලා ප්‍රපංච ටිකේ ගත කරන මිනිස්සයාට මගෝ කියන වචනේ මෝඩයා කියලා සමහරලාට අර්ථකථන දෙනවා. මේ මුර්ගයයි කියන වචනේ ලොකු සාංශය සඳහන් කරනවා අපි ලොකු සාංශිත බොහෝ ප්‍රවේශයෙන් බොහෝ ගෞරවයෙන් වචන පාවිච්චි කරන කෙනෙක් පపంచාබිරතෝ මගෝ මේ දේවල් කල්පනා කිරීම ජීවිතය කරන ජීවත් වෙන මිනිසයා මිනිස්ස තිරිසනෙක් පුළුවන් නම් බලන්න එහෙම නැති එක චිත්තක්ෂණයක්වත් බලන්න ඒක තමයි මේ මතුපිණ්ඩික සූත්‍රය අපි අහන්නේ ඒක අපි භාවනා කරන්නේ ඒකයි අපි ධක්මන පරියංග එදිනදා වැඩ කරන්නේ මේ ඔක්කොම වැඩ නතර කිරීමේ අවසාන ලංසුව තමයි හිත තියෙනවා උලන් වදින්න තැනකපත් වෙන බාහන් දැල්ලක් වගේ කෙලින් හිටිනවා වෙන්නේ නැහැ මේක කරන්න පුළුවන් නම් එහෙම නොකරොත් විරාදේ සෝනේ බහණන් එයායේ ප්‍රපංචකරණය හරහා කතා වැඩි කිරීම හරහා ක්‍රියා වැඩි කිරීම හරහා ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳීම හරහා නිවනින් ඈත් වෙනවා ආරණි බණ උච්චති අර කවදාකවත් නිවනක් ගන්න බෑ ඉන්නෙම මේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳිලා ඉතින් මේ සූත්‍රයේ ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රපංච යෝච ප්‍රපංච හිත්වාන නිප්පපංච රතෝ නිප්ප පංචාබි රතෝ යම් කෙනෙක් දැනගන්නවා මම මේ ගණ්‍යා කෙරිය කුලයා කෙරිය වැඳලා ඉන්නකොට මම මේ කරන සියලු වැඩ කාගේ න්‍යායපත්‍යද කියලා මම දන්නේ මම මේ කරන කතා කාගේ න්‍යායපත්‍යද කියලා මම දන්නේ මේ සෙනගෙහිත ඉඳිමින් මට හම්බෙච්ච අසවල් කියලා සැපයක් නැහැ ඒ වගේම මේ කල්පනා කරන දේවල් මට අදාළත් නැහැ මගේ විශේෂීෂ්ටත් නෙමෙයි ඒක නිසා මට පුළුවන් ද මේ සෙනගට වැඳලා ඒක මට විනාඩියක් අවසර දෙන්න අප්පා පැත්තකට වෙන්න කියලා. දෙන්නේ දෙන්නේ අවශ්‍යලට මූත්‍ර ටික කරගන්න දෙන්නේ අවශ්‍යලට වැසිකිලි යන්න දෙන්නේ ඉතින් ඒක ලියලා ඒ කණයා කරේ කුලයා කරේ බැඳීම ක්‍රියා වචන නතර කරලා හිත දිහා බලලා කොච්චර චිත්තක්ෂණ කීයක් මට මේ වර්තමානයේ ඉන්න පුළුවන්ද කියලා බලන්න මේ හිතවත් මට උදව් කරන්නේ නැහැ එයා අතීතයට යනවා අනාගතයට යනවා අර ගැන කල්පනා කරනවා මෙයා ගැන කල්පනා කරනවා. ඉතින් මෙයාට තමයි අපි කන්න දෙන්නේ, බොන්න දෙන්නේ, නාවන්නේ, කවන්නේ, බිනන්නේ මේ හිතට තමයි. ඒකට කියනවා දැන් උඹ සීල් අරගෙන ඉන්නේ. උඹ කොට්ටයක් උඩ ඉන්නේ උඹ වාඩි වෙලා ඉන්නේ. උඹ යවන මැදයක් තාන කියන්නේ ඔක්කොමලා බාන කරා. උඹ පොඩ්ඩක් හිතපන් ඒ කාර්මනේ විනාඩි තප්පර දෙක හිටපන්. ඉන්න බෑ. නිසා යම් කිසි කෙනෙක් ඒ ප්‍රපංච ජෝපපංච හිතුවාන නිප්පපංචාභි රතෝ ප්‍රපංච පැත්තක තියලා නිෂ්ප්‍රපංචේ බැඳිලා ගත කරනවා නම් එයාට පුළුවන් වුණොත් මට වචන ක්‍රියා කරන්න නැතුව විනාඩියක් ඉන්න. වචන කතා කරන්න නැතුව විනාඩියක් ඉන්න පුළුවන්. ඒකෙදි මේ දී ඇති අරමුණේ ආනපාන යදී මොකක් හරි අරමුණ නැත්නම් අපි කයයි ගනිමු ඉරියව් ඉරියව් විනාඩියක් දැන් විනාඩි දෙකක් ඉන්න පුළුවන් කියලා ඒකත් මම නිවන කියන්නේ. ඉතින් ඒ කියලා බුදුහාම මේ ආරාධයිසෝ නිබ්බන යා නිවනට ආරාධනා කරනවා. එතකොට යාට මෙලවදීම නැත්නම් මේ ජීවිතේදීම යෝගක්ෂේමයක් සිද්ධ වෙනවා. භ්‍රමචරි ඉවරයි. ඒ චිත්තක්ෂණයෙන් නැත්නම් විනාඩි දෙකකට. ඉතින් ඒක අපිට කායෙන්වත් ඉල්ල ගන්න පුළුවන්ද? අපිට මොනවාදක පොත් බලලා ගන්න? අපිට මොනවාදක දානයක් පිටකමෙන් ගන්න? අපිට මොනවාදක සීල පිටකමෙන් ගන්න? අපිට මොනවාද තියෙන කෙනකේ ණයට ගන්න? හෙට දෙන්නම් කියලා ආශිර්වාද කරන්න බෑ. ඒක කරන්න ඕනේ කරනවා නෙවෙයි. යමක් නොකර ඉඳගෙන ගන්න ඕනේ. ක්‍රියා කිරීම තමයි අපි මෙතකල් වීරත්වය කියලා හිතාගත්තේ. බුදුරජාණන් කියන පුළුවන් නම් නලියන්න නැතුව හිටපන්. කඩි ගාය නැතුව. ඔබට පුළුවන් নানা ආකාර විදිහට දේශන පවත්වන්න බණ කියන්න කතා කරන්න. කතා නොකර හිටපන්. මහා තැනගත් එක බොහොම දක්ෂව ගත කරන්න පුළුවන්. පුළුවන් ද බලපන් තනියම ජීවිතයක් ගත කරන්න. මරණයදී ඔබට උග වෙනවා. ඒ වෙලාවේදී කොච්චර බලපන් නින්දට වැටෙනවද කියලා. තනි වෙච්ච ගමන් අපිට බුද්ධමාකාර නින්දක් එනවා. ඒ ඥානකොණික ආමතු අවුරුදු අපේ ලොකු සාංශිකේ වයසෙම ජීවත් වුණා. ඒ සාමිනිසේ වයසට යන ඇත්තක පේන්නේ නැහැ. ඇත්තක පේන්නේ නැති නිසා කොයි වෙලාවෙත් නිදි. ඉතින් බිකු බෝධි ඒ ස්වාමීන් වහන්සේ BPS එකේ වැඩ ඉවරලා හැන්දෑවට ගියාට පස්සේ කියනවනේ මට පත්‍රයක් හරි කියවන්න මොකද මගේ හිතට ආහාර ඕනේ. ඉතින් මේ පත්‍රය කියන්නේ තොරතුරු අවශ්‍යයි. ඒ තොරතුරු කියන ටිකට නිදි වැටෙනවා. ඒකල කියනෝනේ මේ මගේ ඇති. අපි මේ අරමුණු ඇතුළට එනකන් තමයි මේ අවදිය තියෙන්නේ. අරමුණ එන එක නතර වෙච්ච ගමන් මලමිණියක් ආවේ. අපි කොච්චර ඇබ්බැහියකද ඉන්නේ අපි කුඩු කාරින්න බයින කුඩු ගන්නවා කියන්නේ. බොනේ කාට බයින බීම ටැබ්බැහි කියලා. සූදු කෙනෙක් අරගෙන සූදු ටැබ්බැ. අපි කොච්චර ටැබ්බැහියකද ඉන්නේ. කොයි වෙලාවෙත් ඇහැට රූප කවනවා. කනට ශබ්ද අසනවා. නාසයට ගඳ දිවට රස. කයට විවිධ පහස පහස සහ ඉරියව්. ඊටසේ හිතට අතීතයෙන් ගෙනත් දානවා, අනාගතයෙන් ගෙනත් දානවා, අරයගේ දේ ගෙනත් දානවා, අතරින් ගෙනත් දානවා. ඒ විනෝඩ මේ බුදුහමඳුරෝ කියලා දෙන මේ වර්තමානයේ හිටපන් කියන කිව්වොත් නෙදී. ඒක නැත්තම් එහෙම නැත්තම් කියනවා මට හැපයිලු නිින්ද ගියාද කියලා. ඒ තරමටම නිින්දට කැමැත්තක් තියෙනවා. ඒ මොකද අර වචන දෙක ළඟයිනේ. බුදිනය බුදුනවා කියන එක වචන දෙක ළඟ නිසා මේ ළඟින් යනකොට හිතෙනවා ඇති බුදු වෙනවටත් වෙන්න පුළුවන් බුදියලා කියලා. අල්ලපු ගම වගේ. ඒක පුදුම වැඩේ. භාවනා කරන්න ගියාට පස්සේ යම් දවසක අරමුණට හිත ගිය ගමන් කෙලෙස් නැති වෙච්ච ගමන් නිින්දේ නැහැරි බලන්න. ඒක හරියට තේරුම් ගත්තොත් මේ ප්‍රතිපදාව හරිය නිසයි මේ නිින්දවිල්ල තියෙන්නේ. අරමුණ නැති නිසායි මේ නිින්දට අවදි වෙන්න පුළුවන්. ඒක තමයි කියන්නේ යෝග පංච හිතාන පපංචාබිරතෝ පපංචා නක්නිපපජරතෝ නිප්පපංචාබිරතෝ ආරාධ ඊශෝ නිබ්බානං යෝගක්‍යම අනුත්තරං ඉතින් මේ මේ එක චිත්තක්ෂණයක සතිය පැවැත්වීම, එක චිත්තක්ෂණයක අරමුණේ හිත පැවැත්වීම, එක චිත්තක්ෂණයක කයේ හිත පැවැත්වීම නිවන කියලා බාර ගන්න බැරික මේ ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. මෙතන ඉන්නේ කාටවත් කයට හිත ගන්න බැරි කට්ටිය නෑනේ. එහෙම අබබුවේ පුද්ගලයෝ. අහේතුක පුද්ගලයෝ කවුරක්වත් නෑ. නමුත් හිතනවා ගන්න නම් පුළුවන්. ඒකට වැඩි වෙලා වෙන්නේ හිතවලුනේ. වැඩි වෙලා ඉන්නේ කතා කරමින්නේ. වැඩි වෙලා ඉන්නේ අතීත නාගතනේ කියලා අර පව් සමාදන් වෙනවා. මෙච්චර પરම්පරාවකවත් කවදාකවත් අම්මලා අප්පලාවත් අහලා නැති මේ අස්පනා පිට වර්තමාන වශයෙන් නිවන් ලබන්න පුළුවන් මේ චිත්තක්ෂණේ ලැබුණාට ඒ පුද්ගලයා ඒක අනුමත නොකරන සාපේ තමයි සංසාරේ කියන්නේ. යන්න පුළුවන්. ගියාට ඒක ඔය කීට් නිවන ගන්න පුළුවන්. ඕක නැහැ කංකුම් වලටත් වැඩිය ලාභයි නිවන. එහෙම වෙන්න බෑ. ඊටත් එදී මම මේ බව් කරන මිනිස්සේ මේ අඹදරුවන් දකින්න මිනිහෙක් මං ඊයේ භාවනාවට ආවේ එහෙම කොහෙද මේ ලහ ගහනකොට මටයි කියලා නිවන හම්බෙන්න පුළුවන්ද කියලා මේ බෞද්ධයා විතර නිවනට තුප්පහි කරලා කතා කරන වෙන කිසිම කෙනෙක් මොනම ආගමකවත් මම දැකලා නැහැ. මොකද කවදාකවත් ඒක පිළිගන්න ලෑස්ති නැහැ. මේ තදංග නිබ්බුති වශයෙන් ලැබෙන මේ වර්තමාන මොහොතේ පවත්තන එක දිගට පවත්තන එක වෙනම කතාවක්. මේකයි නිවන කියලා ඕනම දෙයක් විකුණන්න පුළුවන් මේක නම් පොළට දැම්මට විකිණෙන්නේ නැහැ. මොකද ඇහෙන කෑ ගහන මිනිහෙක් ওই බඩු විකුණන්නේ. ඔය බඩුව නම් විකිණෙන්නේ නැහැ මොකද කිසිම කෙනෙක් ඒකට කොම්ප්‍රොමයිස් කරන්න කැමති නැහැ මේකයි නිවන කියන්නේ ඒ වෙනුවට ප්‍රපංච කරනවා ඒ වගේම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බොහොම විවේක තැනක බණ භාවනා කරනකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට තමන්ගේ භ්‍රමචර්යය එහෙම නැත්නම් බුදුජානකසේ දේශනා කරපු ටික බොහොම ලස්සනට ගොනු වෙන්න පටන් ගන්නවා. ධර්මයේ හොඳට ගොනු වෙන්න පටන් ගන්නවා. ඒකට ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා අපි මේ මනුස්ස ජීවිතය එහෙම නැත්නම් සමාජශීලී ජීවිතය පුළුවන් තරම් මහිච්ඡතාවෙත් දුවන්නේ. අර කට්ටිය ගෙදර 3D නිකන් ෆ්ලැට් රේ ටෙලිවිෂන් එකක් තියෙනවා අපේ ගෙදර 3D එකක් තියෙනවා. ඒකනේ අපේ මහිච්චකම අර ගෙදර තියෙන කාර් එකට වැඩිය හොඳ එකක් අපි ළඟ තියෙනවා. අර වගේ තට්ටු තට්ටු ගියන්න මේක තට්ටු දෙකේ ගියක් වෙන්න ඕනේ. ඉතින් මේකනේ අපි හැම වෙලාවෙම අපේ මහිච්ඡතාවයෙන්නේ අපි මේ මෙහෙවිලා තියෙන්නේ. අහස්කුරපත්තු කරා වගේ චෝස් දාගෙන දුවන්නේ. මේ මෛත්‍රතාවයෙන් නැත්තම් මේ අපිට අවශ්‍ය මූල සම්පමය අපි කියන බේසික් නීඩ්ස් මූලික අවශ්‍යතා එක්කිනුටත් අඩුවන්නේ නැහැ. මෛත්‍රතාවයට දුවන්නේ. ඉතින් ඒක අතර පුදුම රණ්ඩුවක් තියෙන එකට කියනවා මේ ඊර්ෂියා මසුරුකම් කියලා. යම් කිසි කෙනෙක් අල්පේච්ච වෙන්න ගියොත් නෝ ෆයිට් එකක් නෑ වෝක් ඕවර් එකක්. මේ තමයි බුදුහාමුදුරුවෝ. අල්පේච්ච මහිච්ච මිනිස්සු අතර අල්පේච්ච වෙච්ච කෙනාට තරංගයක් නැහැ නිතරම ගජයක් තියෙනවා. මේ තමයි බුදුහාමුදුරු කියන්නේ. ඒ නිසා මේ මහිච්ච මිනිස්සු අතර අල්පේච්චවය කියන්නේ බකාටවකට. මොකද කවුරක්වත් ඒ බඩු බාර ගන්න මිලදී ගන්න කැමති නැහැ. ඔක්කොම කියන්නේ තමන්ගේ දරුවන්ටයි අම්මටයි තාත්තටයි මීට වඩා හොඳ. ඒ කියන්නේ enough කියන එක කවදාකවත් කියෙන්නේ නැති කියන එකක් නෑ. මදි. ඒ නිසා මේ මහිච්ඡතාවයේ තියෙන ලෝකේ බුදුන් කියනවා දාන දාන ගැන කතා කරනකොට අනිත් පිටු ඔක්කොම එකතු කරනවා ඔබ දානයක් දෙන්න ගියොත් ඔබ දිනන දිනමේ විරුද්ධකාරයක් නැහැ. නිතරම ජයත්‍යයක් තියෙන තියෙන්නේ. සබ්බතාර ඝනා ලෝකේ ආභාය පරි ඕභාසති කියලා කියන මේ තරුමෙද හඳ බබලනකොට හඳත් එක් තරුත් එක්ක හඳට වයිට් එකක් දෙන්න දෙයක් නැහැ. ඔක්කොම හොරකම් කරන කඩා වඩා ගන්න මහිච්ච ලෝකේ කවුරු හරි අල්පේච්ච වුණොත් බොහොමඩක් බබලනවා යා. ෆයිට් එකක් දෙන්නේ නැතුව. එනිසා බුද්ධ ශාසනයේ ධර්ම පිටු කරන තැන තියෙනවා අපිච්චසයන් දමෝ නහයන් දමෝ මහිච්චසය කියන. මේ මහිච්ච ලෝකේ ජීවත් වෙන. අල්පේච්චව ඔප්පු කරන්න දෙයක්වත් නැහැ. ඒ පටන් ගන්න දැනම Taman දිරලා. ඉතින් මේක ඒ අනුරුද්ධ ශාසනයට කල්පනා වෙනකොට උන්වහන්සේ කියනවා මේක මහා පුරුෂ විතක්ක කියලා. සාමාන්‍ය පුරුෂ විතක්ක නෙමෙයි. ඒ වගේම සන්තුට්ඨස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස කියන කිතා මේ ලෝකේ පශ්චාත්තාප වෙන જાතියක් නේ ජීවත් වෙන්නේ වෙච්ච එකටයි කරන්න තියෙන එකටයි අල්ලපු ගෙදර කරපු එකටයි දරුවන්ගේ එකටයි පශ්චාත්තාප වෙන. මුන්දලට කවදාකවත් හොඳක් වෙන්නේ සතුටින් ජීවත් වෙලා මේ වර්තමාන මොහොතේ මට මේ බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා මනුස්සාත්ම භාවය ලැබිලා තියෙනවා ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙනවා ධර්ම ශ්‍රවණය හම්බෙලා තියෙනවා ඕනම් පැවිදෙන්නත් පුළුවන් මේ අන්තිම දුර්ලභ වස්තු හතම තියාගෙන අර වෙච්ච මොකක්ද යක් අල්ලගෙන හඳනවා මේ ඇතෙක් හම්බෙලා තියෙනවා <coughs> මට හෙන්දු හම්බුන්නේ නැහැ නේ කියලා අඬනවා කන රත් වෙන්න ගහන්න හිතෙනවා කන රත් වෙන්න ගහනවා අපි හිත කොච්චර කුණට කැමතිද කියලා කන ගාට වෙන තියෙන කාරණා වලට කොච්චර කැමතිද කිව්වොත් අද ලියලා තියෙන නවකතා අරගෙන බැලුවොත් 100ට කීයද තියෙන ශෝකාන්ත දුක්ඛ මේ ශෝකාන්ත නවකතා ඔක්කොම දුක්ඛාන්තයි. හදලා තියෙන චිත්‍රපටේ 100 වරකට බලන්න 100ට කීයද තියෙන්නේ සුඛාන්ත. ටෙලිඩ්‍රාම අරගෙන බලන්න අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කතා කරන මේ මේ මේ මේ කුණු මේ සම්බප්පල කරන බලන්න කාගේ හරි කුණක් නෙයි. ඒක නැත්තම් නිකන් පතොල හොද්දක් කනවා වගේ උමරකට දාපු නැති. අර උම්බලකට කෑල්ල හැපෙනකොට තමයි ඩිංගිත් අකරේ දත් වලට ව්‍යායාම තියෙන්නේ. ප්‍රෝටීන් ටික හම්බ වෙන්නේ. නිසා පත්තර අරගෙන බලන්න ටෙලිවිෂන් එක කරමාට ටීවී එක කරබන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ලෝකේ කොහේ හරි වෙච්චි නොකෑමන දහවතුරා පට්ට බඳුරු කුණු හරප ටික එකතු කරලා මත් කණ්ඩි ඉස්සලා කියවන අර ගෑණි දඩ දඩ දඩ දඩ දඩ ගා කියන මේ අරමනුසාර කෑමට ඉස්සලා මේක නිකන් දෙන්න හදනවා. ඒ කියවන වේගෙ පොඩ්ඩක් බලන්න. ඒ තියෙන උනන්දුව. ඉන්සා සතුට පෙන්වන්න බෑ. කාටවත් කැමති නෑ. සතුටුන කියන්නේ මේ ලද දෙයින් සතුටු වීම කියන්නේ. ලද දෙයින් සතුටු වීම කියන තමයි බුදුචානන් සඳහන් කරලා තියෙන්නේ. සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. ලදයන් සිවුරකින් සතුටු වෙනවා. ලදයන් සිතුරකින් සතුටු වීමේ ගුණ ප්‍රකාශ කරනවා. ඉවරනේ. ඒක ඇඳුම් ප්‍රශ්න ඉවරනේ. ලදයන් පින්නපාතයෙන් සතුට වෙයන්. ලදයන් පින්නපාතයෙන් සතුට වේ ගුණ ප්‍රකාශ කරපන්. ලදයන් සේනාසනකින් සතුට වෙයන්. ඒකේ ගුණ ප්‍රකාශ කරපන්. ලෝකේ ජීවත් වෙන අනන්ත අප්‍රමාණ දුප්පත් ජනසාවත් එක්ක වන්න අපි කොච්චර උත්සම් තැනකද ඉන්නේ. කොයි වෙලාවද අපි ඒක සතුටින් ගත කරන්නේ. ඉතින් එහෙම අසන්තුෂ්ට ජනතාවට ධර්මයක් නැහැ, බුදුන් නැහැ, ඇහෙන්නේ ගුණයක් නැහැ. ඒ නිසා මේ සාන්තර කල්පනා වෙනවා අනේ බුදුහාමරමේ නැති සැපක් අපට මතු කරලා දීලා සතුටු වෙයලා ලද දෙයින් සතුටු වෙයලා මෙච්චනේ බුදුහාමර කියන්නේ. යම් තැනක අපි කනගාටු වුණා නම් අපි අබෞද්ධයෝ නෙවෙයි. සමා වෙන්න බෞද්ධයෝ නෙවෙයි. අපිට සීලයක් නැහැ, දානයක් නැහැ, බෞද්ධකමක් නැහැ. අපි අසුචි වලක ඉන්න අසුචි පණියක් බාඩපත් කරන මේ ඔක්කොම සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පොලියන්න කියනවා you must try to find a reason to be glad under any circumstances. එච්චරයි මෛත්‍රිය කියන්නේ. ඉතින් මේගොල්ලෝ අත බැඳගෙන මෛත්‍රිය කරනවා, තට්ටමනවා, ආවේරෝමේ අභ්‍යවජ්ජෝම තනිගෝතන අල්ලපු ගතියකට එන ගහපක්. ආවේරෝමේ අභ්‍යවජ්ජෝම යන්න ඕන්න මෛත්‍රිය වarna. නොකෑමන අන්නරකට එහෙණයක් ගන්න නැන්නේ මෛත්‍රිය හොතන. ඊට පස්සේ ආයෙ මෛත්‍රිය කරනවා. ආවේරෝමේ අභ්‍යවජ්ජෝම යනිගෝමේ පව් කියලා හිතෙනවා මේ බුදුජාන විශ්වසේ පෙන්නපු මේ ලබ මනුස්සාත්ම භාවයේ මේ සතුට වෙලා මම මේ සුවසේ වාඩි වෙලා ඉන්නවා සමබරව වාඩි වෙනවා කාටද එහෙම හම්බ වෙන්නේ මටවත් මට හම්බ වෙන්නේ නැහැ මම බුදුන් සරණ ගියේ නැත්තම් මම මොකක් කරේ වැරද්දා ගන්නවද ඒකේ ඉන්න බෑ ඉතින් මේකේ ආම්සොන මතක් වෙනවා සන්තුට්ඨසයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨත මේ කනගාටු වෙන ජනතාවත් එක්ක බුද්ධහම කතා කරන්න යන්න බෑ බුදුහාමුදුරු සුගතයි උන්වහන්සේ hina වෙවි මේ ගමන ගිය උත්තරමෙන් වහන්සේනවා අපි මොකට යඳලා යන්නේ. උන්වහන්සේ ඇති කරපු සාසනයක් මේ තියෙන්නේ. ඉතින් ඒක කියනකොටත් උන්වහන්සේට කල්පනා වෙනවා මේක මහා පුරුෂ විතක්කය බුදුදහමේ ගණන් තියලා තියෙන කාටවත් නැහැ කියන්න බෑ. ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් අනිවාර්යයෙන්ම යාට පේනවා ලක්ෂිකුත් එකක් දුක් විඳින ජනතාවත් එක්ක බලනකොට මට ওই තරම් දැවෙන ප්‍රශ්නයක් නැහැ අර බෙදාගෙන කණ එක මිසක්ක. දන්තබා බිස්නස් මිසක්ක. පහ ගැන එකක් ඔළුවේ දාගන්න එක මිසක් එහෙම එකක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි මේ සන්තුට්ට ගතිය ගත්තොත් උන්වහන්සේ කියනවා ඒක මහා පුරුෂ විතක්කයක්. බුදුහාමුදුර අපිට ඒක මතු කරලා දීලා තියෙනවා. පවිගේ පවිවේ කතායන් ධම්මෝ නායන් ධම්මෝ කන සංගනිකා රාමස්ස. ධර්මයේ තියෙන්නේ තනි වෙච්ච විඥාන විතරයි. ඝණයා කෙරේ කුලයා කෙරේ බැඳිලා ඉන්න මිනිහා බරපතල වැඩ ඇතිව සිරදනෝට අහුවෙච්චි බෙලිමහන් කඳ කඳවුරක ඉන්න රඳවියෙක් වාගේ. කඹරනවාමයි වැඩේ. කිසිසේත්ම ගැලවමක් නැහැ. සෙනගක් එක්ක ඉඳ වුණා නම් ඒ යුනිවර්සිටියේ වහ කන්න ගියත් කැලලක් ඉල්ලනවනේ. මචං මට කැල දීපොංග කියන්නේ. වහවත් කන්න බෑ. ඉතින් අනිත්‍යව ගැන මොනවද කතා කරන්නේ? ඒ නිසා මේ ඝන ඝනයා කෙරේ කුලයා කෙරේ බැඳී ගත කරන ජීවිතය පෙර කළ අකුසල කර්මයකට හම්බ වෙච්ච බුදුහාරගෙන උදේට කසපාර 300යි දවල්ට කසපාර 300යි රැයට කසපාර 300යි වගේ තනිවේ ඉපදින අපි අනිවාර්යයෙන්ම තනියම මැරෙන අපි ඊ අතරමැද ටිකට කවුරුත් නැති වුණොත් පුතුම බයකනේ ගත කරන්නේ මුළු ලෝකෙම තියෙන ආරක්ෂක සංවිධාන පොඩ්ඩක් හිතන්න මුළු ඇමරිකාවම මුළු යුරෝප රටවල් ඔක්කොම කරන තරමට වැඩි අවුරුද්දකට ආරක්ෂාව සඳහා වියදම් කරනවා. ඒක liver වෙලා චීනයේ ආරක්ෂාව සඳහා වියදම් කරන ප්‍රමාණය 15ක් වැඩි කරපු ගමන් ඒකට විරුද්ධ ප්‍රතිදාන. ආවට ගියට ආරක්ෂක මුදල් වැඩි කරන්න බෑ. ඒක අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. මම දැනගන්න ඕනේ මමයි ලොක්කා. එහෙම ආරක්ෂක වියදම් වැඩි කරන්න බෑ. ඉතින් මුළු රටේම ආර්ථිකය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අරසා. මොකද මේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බෑ. තනි වුණාට පස්සේ මොකක්වත් නැහැ. ධර්ම ආරක්ෂා. ධම්මෝ විනානත්ති පිතාච මාතා. ඉතින් අපි එහෙව් එකේ හදාගෙන තියෙන පරිසරය බලන්න. පබි වේකේ නෑ. ඝනසංගනිකාරාමේ දාගෙන ඉන්නවා. ඊට පස්සේ ඝනසංගනිකාරාමයට ගැලවෙන්න ආගම හදාගෙන තියෙනවා. සමම්මල් වට්ටි විතර පූජා කළා ලක්ෂයක්. නැත්නම් කොඩි ලක්ෂයක් කියලා පූජා කරන කට්ටියත් එක්ක. අර එන දාඩිය ගඳ වදිනකොට පුදුම සැපක් තියෙන්නේ. මේ හඩු ගඳ ජීවන සුවඳ ඒක වදින්න නැත්තම් උන වගේ නිකන්. බුදුදහමස කියනවා නගර වාසීවත් එක්ක බලනකොට ගම් කැලේ වාසී විජන වාතේ තියෙන්නේ. කවුරුත් ප්‍රසවාස කරපු වාතේ නෑ කැලේ. කාගවත් දාඩිය ගඳක් නෑ. විජන වාතේ. සක්විති රජ කෙනෙකුට හම්බෙන්නේ නෑ. නමුත් අපි කැමති දාඩිය ගඳ දාන මේ නගර වලට ගිහිල්ලා මේ ඝන සංගණිකාවක් තියාගෙන තාලෙට කවි කිය කියා. මේ කරන නාටකමට ආගම කියනවා. ඔය පවිවිකසයන් ධම්මෝ නායන් ධම්මෝ සංගණ ඝන සංගණික ආරාම සමස්ස කියන තැන බුද්ධ ආගමක් තියෙන පුළුවන් බෑ නෑ බුද්ධ ආගමක් තියෙන්න බෑ බුද්ධ ආගමේ හදාගත්ත මව වවාගෙන කෑමක් මේකේ තියෙන්නේ ඒක ගැන කවුරු හයියෙන් කතා කරනවා නම් උන්දගේ පරිසං වෙන්නේ කොහොමදයි මේක තියෙන්නේ පවිවේකේ. ඉතින් මේ මේ මේක කල්පනා වෙනකොට අනුරුද්ධ හඳුර තනියම ඉන්නකොට හිතෙනවා. අනේ මොන තරම් මහා පුරුෂ විතක්කයක්ද මේ බුදුදහම සඳහන් කරන්නේ. එස්කෙන ආරද්ධ විද්‍යස්ස විරියස අයං කෝ ධම්මෝ නායං ධම්මෝ කුසීතස්ස. බුදු විනය කාටයි මේ ධර්මයේ බුද්ධ විනය කාට නෙවෙයි. ඒ තරම්ම සරලයි. ඒක නිසා අපිට හොඳට තේරෙනවා හිතේ කෙලෙස් නැති වුණොත් ඉබේම සක්මන් කරනකොටත් නිදිමත එනවා. ඉඳගෙන ඉන්නකොටත් කෙලිම තේරෙනවා. නිදිමත එනවා. අපිට ඒකට අවදි වෙන්නයි තියෙන්නේ. ඒකෙන් නම් භාවනා වැඩ කරලා අවදි වෙන එකයි. ඒ නිසා කුසීතයාට බොබ්බඩයට, බද්බූසට, කම්මැලියට ධර්මයක් නැහැ. ධම් කියන්නේ මේ ශාසනේ නැහැ. ඒ වෙනුවට වීර්යවන්තස්ස වෙන අත්තත් භාවනා කරන එක නා. දැන් ඕගොල්ලෝ රස්සාවක් කරනකොට ඕගොල්ලෝ කියනවා දවසට මම පැය 8ට අමතරව තව පැය 4ක් වැඩ කරොත්. දවස් දෙක බඩිය ගෙවනවානේ. අර දවස් 4 ඩබල් දාලා. භාවනා කරන එක පැය 18 පැනලානේ හැමදාම. කවදාකවත් ඕවර් ටයිම් ක්ලේම් කරන්නේ නැහැ. කාගෙන් ක්ලේම් කරන්නද? අපිට ඕවර් ටයිම් දෙන්න කවුද ඉන්නේ මේ ලෝකේ? ඔක්කොම කඹරන බැලයෝ. ඔක්කොම මේ ණයට කන જાතියක් ඉන්නේ. බුදුරජාණන් අවුරුදු 45ක් කැස්සක් කිඹිසක් නැතුව, තෙරපු දෙකක් දාන්න නැතුව. නැතර ජීවිතේ ගෙවන්න ඕන නම් මොකද වෙන්නේ? ඒක නිසා නිකම් බුරු බයිලා කතා කරන්න දෙන්න එපා. මොකද බුදුහාමුදුර කෙනෙක් ලෝකේ ඉඳලා තියෙනවා. උන්වහන්සේ මෙච්චර කාලයක් වැඩ කරලා තිනවා. අපි මේ මොකද්ද කතා කරන්නේ? නිසා මේක වීරිය වැඩි කරන මිසක කුසීතකමට හේතු වෙන ධර්ම අනිත් එක මෙහෙම ඉදා ගන්න භාවනා කරනකොට ඒ කුසීතකම අඩු වෙන්නේ නැත්නම් භාවනාව වැරදි. කුසීතකම ඉබේම අඩු වෙනවා. නු සත්පුරුෂයන්ට ලඟ වෙනවා. සජීවී කමකට යනවා. ඒකට ආරද්ධ විරිය දිගට යනවා. ඊගාවට සමාහිතස්ස බික්කවේ ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්. මේක හිත අවුල් කරගන්න. අවුල ඇති කරන, අවුල අගය කරන මනුස්සයර බුද්ධාගමක් නැහැ. බුද්ධාගමනේ බුද්ධ ධර්මේ නැහැ. වැඩිම අවිසිච්ච දේවල් ගැන කතා කරන ඉන්නවට සමාහිතස් කොච්චර දේවල් තිබුණත් මට වර්තමානට ඉන්න පුළුවන්. මට මේ ඉන්නේ ඉරියව බලන්න පුළුවන්. අන්නේ සමාහිත තියෙන එක්කනට නාහේ අර තියනා වගේ අස්පනා අපිට මේ ධර්මේ පේනවා. ඊළඟට පඤ්ඤාවත්ත සයන් දමෝ නායන් දමෝ දුප්පඤ්ඤස්ස. ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ මට හම්බෙච්ච මම ජීවත් කරන වෙනකොට අරයා ජීවත් කරවන්නයි අරයාගේ මෙයාගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්නයි ගත්තොත් බැලේක් කැම්බරෙල්ල ඉතින් මේ අට කල්පනා කරලා පස්සේ මේ ආමුණට ලොකු ජොලියක් යනවා සුබුදනසේ ඈතින්ලා කියනවා ඈතින්ලා විදුලස් විදුලා කියනවා උඹට අනුරුද්ධ කරුණු හතක් මතක් වුණා බැලිස්ට් එක අංග සම්පූර්ණයි නිප්පපංචරා මේ නිප්පපංචරාමස්සයන් ධම්මෝ නායන් ධම්මෝ වපංචරාමස්ස කියලා අටවෙනි එක දාගන්නයි කියන්නේ. මේ ඔක්කොම කරගත්තත් හිත කචකච ගන්නවා නම් හිත ප්‍රපංච කරනවා නම් උන්දටත් ධර්ම නෑ. නිප්පපංචරාමස්සයන් ධම්මෝ නායන් ධම්මෝ පපංචරාමස්ස කියලා තියෙන නිසා අපි බලන්න ඕනේ මේ ඔක්කොම කරලා කයෙන් වචනේ නතර කරලා පස්සේ මේ හිත නතර කරන පැත්තට එක අරමුණක නැඩි වේලාවක් චිත්තක්ෂණ දෙක තුනක් කරන පැත්තට දෙන්න බුණ උපරිම සහයෝගය දෙනවා. උපරිම අනුග්‍රහය කරලා ඕකයි නිවන කියන්නේ. එහෙම නැතුව අපි ඔය හිතාගෙන ඉන්න කහ පාට නිල් පාට දේවල් දිවි ලෝකේ තියෙන එකක් ඉනිමකින් නැගලා යන්න ඕන එකක් නෙවෙයි. ඒ නිසා මෙතන කවුරු හරි ඒක අත්දකලා නැත්තම් මේක චිත්තක්ෂණ තරමට ඉන්න බෑ කියලා. එහෙනම් ඉතින් වැඩමුළු අසාර්ථකයි. කාටද එක චිත්තක්ෂණ නැමෙමුළු දවස් හතේම යන්න පුළුවන් වුණා නම් ඒ ඇති. ඒ චිත්තක්ෂණය මුළු සංසාරෙම ගෙනාවු කෙලස් කපන. එයාගෙන් ඊට පස්සේ ආහන තියෙන ඔබට පුළුවන් නම් ඔබට මේ ලුණු මිරිස් කන මොලයක් තියෙනවා නම් එහෙම නැත්නම් උකුණු පස්ස පැත්තක් තරම් මොලයක් තියෙනවා නම් ওই චිත්තක්ෂණේ දෙකක් කරගන්න. ඔකට ප්‍රතිපදාව කියන්නේ. ඒ ගත්ත චිත්තක්ෂණ දෙකක් කරගන්න. ඒක සඳහා දවස් දෙකකට පස්සේ හරි කමන්නේ. ඊට පස්සේ තුනක් කරපන් අර පොඩි දඩට දෙපිරක් චක්‍රය කියපු එකනකට තුන්වර චක්‍රය පුරුදු කරනවා වගේ. හතරවස් චක්‍ර වෙන. මේකයි අනුපුබ්බ ප්‍රතිපදාව කියන්නේ. මේකයි අනුපුබ්බ සික්ඛාව කියන්නේ. මේකයි අනුපුබ්බ කිරියාව. මොකද්ද අපි මේ භාවනා මධ්‍යස්ථාන නියුණු බලාපොරොත්තු වෙන්නේ? මොනවද ඔලුවට දාලා නොලැබෙන දෙයක් බලාපොරොත්තු වෙන නිසා යන්නේ එන්නේ බලාපොරොත්තු සුන් කරගෙන යන්නේ බලාපොරොත්තු සුන් කරන මොකක්වත් නිසා නෙමෙයි ප්‍රපංච කරන්නේ නිසා. ඒක නිසා අපි මේ කොට්ටිත ස්වාමීන් වහන්සේගේ ඉදිරිපත් කරපු ඉදිරිපත් කිරීම චක්කුංචාහෝසේ පටිච්ච රූපේ චුප්පජ්ජති කියන කතාව අපි හෙට තියමු. අද මෙතින් අපේ අද බණ නතර කරමු. කර්මාකල මතක තියාගෙන අපි යම් දවසක මේ ජීවිතේ සංසාරේ කොහෙද ගමන්නේ යම් මොහොතක මේ මම දැන් මෙතන කියන තැනට ආවනම් එනත ඒකට එන්න පුළුවන් බව දැනගත්තා නම් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට තියෙන පළවෙනිම ඇසිඩ් ටෙස්ට් එක එච්චරයි. කාට හරි චිත්තක්ෂණයකටත් එන්න බැරි නම් ඒක අභෞවිය චරිතයක්. ඒක හොඳට ටෙස්ට් කරලා බලන්න මට ඕනම වෙලාවක නැත්නම් දී ඇති වෙලාවක නැත්නම් එක චිත්තක්ෂණයකට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. නැත්නම් මම මේ ආස්වාස කරනවා. නැත්නම් මේ ප්‍රස්වාස කරනවා. මේ පිම්බීමක්, මේ හැකිලීමක්. මම ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිනවා. මේ පළවේ පොළවේ පය වදිනවා වම දකුණ කියලා දන්නවනම් හිතන්නේ දුර්ලභ වස්තු හතම බුද්ධෝත්පාද කාලයේ manussත්ව භාවයේ ක්ෂණ සම්පත්තිය තද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, තහ පැවිද්ද කියන මේ හතම සාක්ෂාත් වෙච්ච මොහොතක් ඒක. මෙන්න මේක මේ ලැබිච්ච දැනගත්ත පුළුවන් කියලා දැනගත්ත මේ ප්‍රභවය තව චිත්තක්ෂෙන්ට වැඩි කිරීමට කියනවා ක්‍රමසා විදි කියලා. ඒක දැනට කරලා තියෙන පරීක්ෂණ වලින් සහ ගවේෂණ වලින් පේනවා කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් හැම කෙනෙක්ගේම මල්ලේ ඒක කිරීමට ක්‍රමසාවිදි ලක්ෂයක් තියෙනවා කියන්නේ. කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම්. දන්නේ නැතුව කොච්චර තටමැව්වත් ඇති වැඩක් නැහැ. ඒක නිසා බුදු දනන්ත කියනවා ඥානතෝ බික්කවේ පස්සතෝ ආසවණ khයන් වදාමි. ඔබ දන්නවනම් ඔබ දැකලා තියෙනවා මම චිත්තක්ෂණයට පුළුවන් කියලා. ඒක වැඩි කිරීම සඳහා කරන දේ කරන්න කාට හරි කියනවනම් වචනයක්. අන්න ඒක දියුණු වෙන එකක් කියන්නේ. කාටට උදව්වක් කරනවා නම් ඒ චිත්තක්ෂණේ දියුණු කරන උදව් කරනවා මිසක්කා ඔය මිනිසුන්ට තියෙන මේ කන්න තියෙන ආසාව බොන්න තියෙන ආසාව ඉවර කරලා සතුටු වෙච්ච මේ ලෝකයක් නැහැ. ඒක නෙවෙයි ඒ කටබඩ පුරවන එක නෙවෙයි මනුස්සකම කියන්නේ. ඒක ඇත්තටම අර මනුස්සයා තවත් අපාගාමී කරනවා. අපි කාට උදව් කරත් ඒ මනුස්සයා ඒ කරපු උදව්වෙන් ක්ෂණ සම්පත්තිය උපයන්නේ නැත්තම් ගඟට ඉනිකපුවා වගේ. ඉතින් කතා කරන දේදී බලන්න ඕනේ අනිත් අපිත් එක්ක සම්බන්ධ වෙන අනිත් පක්ෂය. ඒක මේ ක්ෂණයේ උපයන්න පාවිච්චි කරනවා නම් ඒක අපේ ඉතින් අපිට ලැබිච්ච මේ වටිනා ධර්මය දිමි પરම්පරාවට වෙන්න දෙන්නේ නැතුව තව කාට හරි එක්කිනෙකුට අර කුඩු විකුණන එක කුඩු මුලක් විකුණා ගත්තා වගේ. ඌ ගහපු ගමන් ඉතින් ඌ ගහනවනේ දිගටම. ඊට පස්සේ ඌ තව කෙනෙකුටත් දෙනවනේ. ඒ කුඩු බිස්නස් එකේ 아무තු සෙල්ලමක් තියෙන්නේ. මේ ළඟදී අහුවෙලා හිටියා මම දැක්කා ඒ මේ කුඩු බිස්නස් එකේ ඉන්න ප්‍රධානකෙකු ඉන්ටර්විව් කරලා කියනවා. දැන් ඔයා අහු වුණාට පස්සේ කුඩු බිසන අතර ඉලුකන පිස්සු කතා කරනවා. දැන් හැමදාම කුඩු ගහන ඔය මිනිස්සු ඉන්න තාක් කල් මේක කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. මම කවුද? මම ඒක මිනිහෙක් විතරයි. ඌක දිගට යනවා. මම එච්චර බලවතෙකුත් නෙවෙයි. ඒක වලක් කාටවත් බෑ. ඒ වගේ කවුරු හරි දන්නවනම් මගේ කුඩු මුල පළවෙනි කුඩු මුල කියන්නේ මම දැන් මෙතන. ඔය තව එකෙකුට කුඩු මුලක් විපා ගන්න බලන්න. එච්චර අපේ මිෂන් එක. ඒකයි අපේ සාසනය කියන්නේ. ඒක වෙනද ඒ විනුවට ටිකක් ඒක කියන්න ගුණ කන්දල් ටිකක් අහගෙන හිටිය ප්‍රශ්නිකුත් නැහැ. මොකද යාළු කරගන්න ඒවයි. ටිකක් ගුණ කන්දල් අහන්න වෙනවා. අහලා කියන්න ඕනේ මස්සිනා. හොදලා ඉවර කරන්න පුළුවන් ගුණක් නෙවෙයි ඕක. මෙන්න මේ සබන් කාලේ පාවිච්චි කරපන්. තන්තරගෙන ආපු සියලුම මෝහ පටලමකින් කපන්න පුළුවන් එක සැරයක් කරන්න පුළුවන් ද කියලා බලලා කියපන්. මම ඔබ කියන ගම්මක පල්හැලි අහන්නම්. එකක් කියපන්. උගල දන්නේ මම මේ කමටහන් සුද්ධ කරන්න කියලා කී දෙනෙක් ගුණ බාල්දි කොච්චරක් අහගෙන ඉන්නවද කියලා. ඒක ඇති තේරුමක් නැහැ නැතුව මේ ගනුදෙනුව වෙන්නේ නැහැ. හුඟක් දෙන්න හැබැයි හුඟක් දීලා යාට මේකේ වටිනාකම් වෙන්නවනම් අපි ඒකට නිප්පපංචාභිරමයක් අභිරතියක් ඇති කරන්නේ. එතෙන්දයි මේ සූත්‍රය යන්නේ. ඉතින් ඒකේ මේ අනුපිළිවෙලින් යෑම සම්බන්ධව මේ මේ ස්වාමීන් වහන්සේ කියපු කතාව අපි හෙටට තැම්පත් කරලා අද මේ කරගෙන ගිය වැඩ සහ කරගෙන යන්නා වූ වැඩ තව උනන්දුවෙන් ඉදිරියට කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි අපි පොඩි වේලාවක් අරගෙන එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ අපි මේ උපයාස ප්‍රයා ගන්න කුසලයේ සීල ලෝකවාසී සත්‍යයන් සමග ආදා බෙදා ගැනීමට පෙළඹෙමු. ittavata changammihi sambhatam punya sampadam sabbhi deva anumodantu ittavata changammihi sambhatam punya sampadam sabbhi bhuta anumodantu ittavata changammehi sampatang punya sampatang sabbhe sattanumodantu sabba sampatti siddhya ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු හන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය සාදු සාදු සාදු